ඉතින් මේ සූත්‍රය අපි කිය මාසේ නෑ පස්වෙනි මාසේ 15 වෙනිදා වෙනකොට ඒ කියන්නේ වෙසක් දවස් වගේ වෙනකොට අපි ධර්ම දේශනා 27ක් පවත්වනවා. ඉතින් අද මේ ගමනෙන් පස්සේ අද ජූලයි මාසේ 10 වෙනිදා වෙනකොට අපි ඊගාව අංකයේ 28 වෙනි අංකයටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මේ ධර්ම දේශනාවට විතරක් වගේ සම්බන්ධ වෙන අයට අර කලින් කරපු 27 ආభాසය නැති නිසා උත්තරමැදින් පටන් ගන්නවා වාගේ ගතියක් වැටෙන්න ඉඩ තියෙනවා. මොකද මේ වෙනකොට සූත්‍රී ජවනිකා 3 4ක් ගෙවම් කරලා තියෙනවා. ඒ සූත්‍රේ සම්බන්ධ වෙලා තියෙනවා සරුවච්චන් වහන්සේ සහ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාත් පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ස්ථානයේ හිටපු අනිකුත් පරිබ්‍රාජකයොත් සම්බන්ධ ජවනිකා කීපයකට පස්සේ තමයි අපි මේ 28 වෙනි ධර්ම දේශනාවට අදාළ සාකච්ඡාවට එළඹෙන්නේ. ඒක නිසා ඒ අද ඉස්ලාම් වගේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන අයට අතීතය නැත්නම් ඉතිහාසයේ නැත්නම් නිදානය පසුබිම මතක් කරගන්නත් පසු හඳුනා දෙන්නත් දිගට ආගෙන ආපු අයටත් මාසකට දෙකකට පස්සේ මේ සම්බන්ධතාවය මතක් කරගන්නත් අපි දේශනාවේ මුල් කාලයේ විනාඩි කිහිපයක් ගත කරගනිමු අද මේ අපි ඉස්සරහින් තියාගත්ත පාඩය ඉදිරිපත් වෙන්න කලින් මේ සූත්‍රයේ පොඩි ඉතිහාසයක්. සර්වඥාන්සේ ජවත්තුන ජීතවනාරාමේ වැඩ ඉන කාලේ ඒ කියන්නේ දැන් අවුරුදු 2550කුත් 600කුත් අතර කාලේ දවසක් පින්නපාතට සිවුරු හද පෙරවගෙන පාත්‍රය අතර අරගෙන වඩිනකොට සර්වඥාන්සේ වැටෙනවා කල් වේලා වැඩි ගමනට කියලා ඒ නිසා ළඟ තියෙන පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට වඩිනවා. වඩිනකොට ඒ අත්තෝ පිටිස කලගෝසා වෙලා ඔහේ කතා කර කර ඉන්නවා. ඒතර පොට්ටපාද පරිබ්‍රාජකයා පිටිසට කතා කරනවා. අනේ සරුවත් යනවාන්සේ වඩිනවා. උන්වහන්සේ කතාවට කැමති නැහැ. ඒ වඩින එක මංගල කාරණාවක්. උන්වහන්සේ නැවත නැවත මෙතෙන් වඩින්න ඕන නම් කරුණා කරලා පිටිස නිශ්ශබ්ද කරන්න. පිටිස නිශ්ශබ්ද වෙන්නේ කියලා දැන් මේ පිටිස නායකයයි මේ බැගෑපත් වෙන්නේ ශිෂ්‍යයන්ගේ. ඉතිසබොච්චනසේ වාඩි වෙලා අහනවා මොකද්ද මංගෙන් ඉස්සලා කර කර හිටපු කතාව මං ආවේ ආවයින් මොන කතාවද බාධා වුනේ. ඉතින් පොට්ටපාද කියන එක තිවිච්චාවයි. ඒක තාමට <coughs> ඕන වෙලාවක ඔබ වහන්සේගෙන් අහගන්න පුළුවන්. ඔබ වහන්සේ වගේ නමක් අපේ ආරාමයට පැවිදුනාට පස්සේ අසාධනගත යුතු විශේෂ කාරණාවක් මට තියෙනවා. මට අවසරද? ඒකට ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න. ඉතින් සර්වඥාන්සේකට ඉඩ දෙන්න. එතකොට කියනවා මේ ළඟදී කුතුහල ශාලාවේ උගත් ශ්‍රමණ ප්‍රඥිතයන් බරාක්මණයන් රැස් වුණා. රැස් වෙලා සාකච්ඡාවක් ගියා. ඒගොල්ලෝ සාකච්ඡාවට ගත්තේ අභිසඤ්ඤා නිරෝධය කියලා බරපතල වචනයක්. මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්දයි කියලා එතන ඉන්න කට්ටිය එක එක මත ඉදිරිපත් කරා මට දැන් ඔක්කොම කියන්න වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් එක එකනා කිව්වා මේ අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක්ෂ තෝ හේ ඇවිල්ලා ඔහේ අනේකක් ඉඳපොගා මනසට එහෙම වෙනවා. ඒ වුණාට ඒ මනසට කිසි පාලනයක් නැහැ. ඉතින් ඒ නිසා ඒක හේතු අප්‍රත්‍ය පටන් ගන්න එකක් කියලා කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා නෑ නෑ එහෙම වෙන්නේ මේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මේ ලෝකේ ඉන්නා වූ හොඳ බණ භාවනා කරපු සුමන පඬිතුයෝ ඉන්නවා. ඒ ඇත්තෝ එක එක දේවල් අනුන්ගේ හිත වලට දානවා. එම්මඩ පස්සේ ඒක නා ඒකට ආවේශ වෙනවා, වශී වෙනවා. ඒ ඒ දාන දේ අයින් කරපුවාසේ මේ මනස නැත ප්‍රകൃතියට යනවා. ඒ නිසා මේ අපිට වෙස්පරලෙන්නේ ඔළුවේ එක එක ආකල්ප වර්ණ ගැනීම සිද්ධ වෙන්නේ හොඳට බණ භාවනා කරන ඉදිපාතිය සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ගේ බලපෑමෙන් කියලා. තව කෙනෙක් ඉඳලා කිව්වා ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි මේ මහිත්‍ති බල සම්පන්න දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ දේවතාව අපිට එක එක සංඥා වලට දානවා. ඒ සංඥා වලට දාපම අපි ආවේශ වෙනවා. ඒ සංඥාගත වෙනවා. ඒත් ඔය ආවේශය සංඥාව අයින් කරොත් පස්සේ ප්‍රකෘති වෙනවා. ඒ නිසා ඒක සම්මත බ්‍රාහ්මණ නෙවෙයි කරන්නේ මේ දෙවි දේවතාව මහත් බල මහානි සංසයිත මහානුභාව සම්පන්න දෙවි දේවතාවු ඉන්නවා කියලා. තව කෙනෙක් කිව්වා නෑ නෑ ඔය අභිසඤ්ඤා නිරෝධය අපේ හිකේ සංඥාවල් ඒට මේට වෙනස් වීම කාගවත් බලවන්නේ නැහැ ඒක තමයි ආත්මික කියන්නේ. ආත්මෙන් තමයි හැදෙන්නේ. කියලා මෙන්න මත හතරක් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ මම ඉතින් පිටිපස්සේ ලහගෙන හිටියා. මං මතයක් ඉදිරිපත් කරේ නෑ මට නිකමට හිතෙනවා ඔබ වහන්සේ වගේ කෙනෙක් හිටියනම් සභාවේ මත හතරක් නෙවෙයි එකට වස්සන්න තිබ්බා මේක තනි මතයකට නමුත් ඒක අපි අතිර්ණව ගියා පොඩ ඔබ වහන්සේට අනුකම්පාව තියෙනවා නම් අපිට මේ හතර විග්‍රහ කරලා තීන්දුවක් කරගන්න. කිඹුරාජ් කිව්වා මේකේ මේ හේතු අප්‍රත්‍යයෙන් පහළ වෙනවා කියන කාරණාව මම මුලින්ම අතහැරලා දාන එක නාස්තිකයක්. එහෙම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ලෝකයේ හේතු අප්‍රත්‍ය පිළිගන්න බෑ කියලා ඒ දිව්‍යයන් වහන්සේ මේ කොළුවට දානවා ඒ කියන්නේ මම කර දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇතන තියෙන්නේ. එහෙම නැත්නම් තමන් අදහන මේ ලෝක ජීවත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපිට සෙත් කවිවස් කවි කියනවා. එහෙම නැත්නම් ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද අනුව තමයි ශාපානුව තමයි ලෝකේ ජීවත් වෙන්නේ වෙනස් වෙන්නේ කියලා එක මතයක්. අනිත් එක්කනා කියනවා මේක ආත්මයක් කියලා. අනිත් සම්බන්ධයෙන් සර්වචනාංශේ ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනකොට ඒ තුනේම තියෙන බොල් ගතිය එහෙම එකක්වත් පුංචි දෙයකට පුංචි කරන්න බැරි ගතිය ਸਰවචනාංශේ පොට්ටපාදල පෙන්ලා දෙනවා. පෙන්ලා දෙනකොට පොට්ටපාදතියක දිරව ගන්න බැහැ. ਸਰවචනාංශේ ගෞරවය තියනවා දිරවන්නේ මේ කියන කතාව. ඒක නිසා ඒ ඉවර වෙනකොට පොට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන විදිහට සංඥා ස්කන්ධය සංඥා චෛතසිකය අඳුර ගන්න මට බැරි වෙන්නේ. පොට්ටපාලිගේ බුදු දහම කියන බෑ. ඔබ ඉන්නේ මේ වගේ වැරදි මතයක ඔබ වෙනස් වෙන්න කැමතිත් නෑ. ඔබ මේ මතේ අනුන්ට පුරුදුක පුහුණු කරමින් ඉන්න නිසා ඔබ වෙන්නේ කොට මම මේ කියන්න හදන දේ සංඥාචෛසිකේ සංඥාස්කන්ධේ තේරුම් ගන්න බෑ. දැඩි මතධාරී කතියක් පේන තියෙන ගැතරම් පොට්ටපාදාරී නිහතමානී මිනිස්සේ. සර්වචනාචිත් පොට්ටපාදගේ ආරාමයට වඩින තරම් දෙනගේ සුගතකමකුත් තිබිලා තියෙනවා. නමුත් සර්වචන්සේ පැහැදිලිවම කියනවා මේ වගේ මිත්‍යා දෘෂ්ටි මත දරන වෙනස් වෙන්න කැමති නැති. ඒම ඒකම අනිත්‍යයට කිය කිය ඉන්න උඹ වෙන්නේ කොට බලාපොරොත්තු වෙන්න බෑ කියලා. කියලා සර්වචන්සේ කියලා දැන් පින්න පාත්‍ර වෙලාව හරි කියලා උනස්ටෙන් නැගිටලා උනාච පින්න පාත්‍ර යනවා. ගියාට පස්සේ පොට්ට පාදේ ගෝලියෝ සීරම වට කරගෙන පොට්ට වාදට හරියට උලකින් අනින්න වගේ අඩයටින් යනවා වගේ දොස් කියන්න පටන් ගන්නවා. මේ අන්‍ය තීර්ථකව සරුවච්චන් වහන්සේ නමක් ඇවිල්ලා ඔබතුමාට අපේ නායකතුමාට එක එක මත කියද්දි එකම වෙලාවකත් විරුද්ධයක් පළ කරේ නැහැ. Tamange මත එහි කරගත්තේ නැහැ. බුදුහාමුදුරු කියන දෙයට එහි එහි කිය කිය ඉන්නවා. මෙහෙව් නායකයෙක් අපිට ඉන්නේ. අපි Tamange තන්ට කෙනෙක් ආවම අපේල උත්තරයක් දෙන්න දන්නේ නැද්ද කියලා පොට්ටවාලට චෝදනා කරනවා. මේ පොට්ටවාල කියනවා මිනිස්සු බුදුහාමුදුරු කියපු දේ ඇත්ත නම් මොකද්ද වාද නගන්නේ? මට දෙන්නේ බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි කියලා. ඉතින් ඒතකොට ශිෂ්‍යයන්ට ප්‍රශ්නයක් එනවානේ කොහොමද? එහෙමනම් අපි ආයි බුදුහාමරගේ ශිෂ්‍ය වෙන්නේ නැත්තේ. ඒ කොට්ටපාදගේ ශිෂ්‍ය වෙන්නේ කියලා ඒ සාකච්ඡාවට අපි යන්නේ නැහැ. එහෙම දෙයක්ත් මේකේ කියවෙනවා. දවස් දෙකක් අතර ගියාට පස්සේ චිත්තාර්ථ සාරිපුත්ත කියන කොට්ටපාදේ ගෝලේ කොට්ටපාද පරිබ්‍රාජකට කියනවා අපි දා සාකච්ඡා අතරමඟ නතර කරේ සර්වචනාංශටි ඉවර කරන්න දෙන්න ඕනේ අපි යන් දැන් සර්වචනාංශ ළඟට කියලා. ඒක දැන් තුන්වෙනි ජවනිකා. පසිතාගතනකට වැඳලා මේ චිත්තහත සාරිපුත්ත සර්වඥාන්සේක සාකච්ඡා කරනකොට සර්වඥාන්සේ ලස්සනට මේ භාවනා ක්‍රමයක් ඉදිරිපත් කරනවා. භාවනාවේ මුලදී අපි මේ අඩමුලුවක් ගැන ගත්තොත් එහෙම නැත්නම් අපි මේ මේ නිසන් වගේ වනේ වගේ දැනට අයල කරන භාවනාවක් ගත්තොත් අපි ක්‍රම කීපයකින් මේ සංඥාව ප්‍රයෝජන අරගෙන සංඥාව කියන බොල් ගතිය හිස්කතිය පෙන්නලා දෙනවා. අන්නේ පෙන්නලා දීමේදී කිති විස්තරයක් මේකට එකතු කරොත් අපි gedara dora ඉන්නා තාක්කල් පෞල් ගත කරන තාක්කල් අපිට කාම ලෝකයෙන් පිටට ගිය කිසිම සංඥාවක් හරින්නේ නැහැ. ඒකටම කඹරන, ඒකෙම දාස වෙච්ච, ඒ තුලින් අනිත් ලෝකේ දිහා බලන දෘෂ්ටි කෝණයක් තියෙනවා. එimhe ඉන්න දෘෂ්ටි කෝණයක කිසිම කෙනෙකුට මේ ධ්‍යාන ලෝකයක්, සමත භාවනා ලෝකයක් පේන්නේ නැහැ. පේන්නේ නැත්නම් මොකද අරකට දවස් 5 24 මදි. වෙන දෙයක් කල්පනා කරන්න වෙලාවකුත් නැහැ. කල්පනා කරත් ඉවරචියවන් ආයෙ ගිහිල්ලා අර තමන්ගේ යුතුයකම් කිහි කටයුතු කරන ආමිෂ ලෝකේ ඒ ගෘහස්ත ගේයසිත හිතවිලි සංකල්පනා වලින් පිරිච්ච ලෝකයක් තියෙනවා. ඒ මනසට ඒක නිසා මේන්තර සමනක් බ්‍රාහ්මණයෝ ඉන්න අය එයත් මේ ගීගේ අතහරිනවයි අපි වගේමය ඒකල එයත් ඊටත් වැඩිය අපිතරම්වත් ආමිෂයේ සම්බන්ධ හිතේ මේ බන්ධන ඇති කරන්නේ නැතුව අපිටත් වැඩි සන්තෝෂෙන් ඉන්නවයි කියන එක හිතෙන්නේම නෑ නෑ නෑ. ඒගොල්ලෝ උප්පත්තියෙම සමණයෝ. ඒත් උප්පත්තියෙම යෝගාවචරය අපි නෑනේ අපි පෞදරෝ කන කට්ටියනේ. අපි දෙච්චර බිනක් නෑනේ. අපි ළඟ පව් කෙරෙනවනේ. අපිට තියෙන්නේ ඇත්තට දම් බෙදෙන එක තමයි කියලා සම්පූර්ණ මේ පරාදේ පිළිගත්ත කෙලස් පරිත ජීවිතයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට අபிසඤ්ඤා නිරෝධයක් වගේ කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පොට්ටපාල කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. කීකේ අතහැරලා. අනුන්දෙන බතක් කාලා ජීවත් වෙන්නේ සංඝයා ශාසනයේ පැවිදිලා තියෙන්නේ. යැත්තන තියෙනවා අපි මේක කල සංසාරේ කෙරුවේ මොකද්ද මේ කැමැටමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කැමැටම. ඇට රූප බලන්නයි, සද්දාන්නයි, ගන්ධ රස පහස බලන්නයි ඕවර් ටයිම් කරලා හම්බ කරලත් නැති. පිටරට ගිහිල්ලා හම්බ කරලත් නැති. හොරකම් කරලා හම්බ කරලත් නැති. බොරු කියලා හම්බ කරලත් නැති. තාම අඩුවක් නැහැ. ඒක කවදාකවත් නිරාමිෂයෙන් කරන්නේ හිතන්නවත් වෙලාවක් නැහැ. නමුත් පොට්ටපාදලා එහෙම නෙවෙයි. දැන්මත් ජීජී අතහැරලා. ශාල පිරිසක් එක්ක බණ භාවනාත් කරනවා. සමහර විටක ඒ ඇත්තන්ට අර කාම සංඥාව කාම ගුණ ඉක්මවලා අරමුණක හිත පවත් ගන්න පුළුවන්. අරමුණක හිත පවත්නකොට ඒ මනුස්සයා අරමුණේ දැඩි සංඥාවක් ඇති කරනවා. ඇති කරන අරමුණේ හිත බැඳලා තියාගන්න තියාගන්න ගෙවල් දොරවල් පිළිබඳව, හරක බාන පිළිබඳව, රත්තරමුණු මැදික් පිළිබඳව වගේ කීවිතුකම් මොකක්වත් ඔලුවට එන්නේ අර අරමුණේ හිත පිටවන්න පුළුවන්. ඉතින් එතකොට සංඥාවක් ඇති කරගන්න වෙනවා. ආශ්වාසය කරනකොට ආශ්වාසය කියලා මෙනෙහි කරන්න වෙනවා. ප්‍රශ්වාසය කරනකොට ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න. එතකොට දැඩි සංඥාවක් ඇති කරගන්නවා මධ්‍යස්ථ අරමුණේ රූප අරමුණේ උරගා බලන්න පුළුවන් අරමුණේ දැඩි සංඥාවක් ඇති කරන ඒකේ හිත බැඳෙන්න බැඳෙන්න මුණට දාලා මුණට උණට මුණ දාලා තියාගන්න තියාගන්න අර ගෙවල් දොරවල් වල තිබුණු කාම ගුණයන් හිතින් පොඩ පොඩ මැකෙනවා. කාම සංඥාවල් නැත්නම් කාම ඡන්දය හිතින් මැකෙනවා. මේකල යම් වෙලාවක ඒ ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානය සමෘද්ධ වෙච්ච වෙලාවට එයාට තේරෙනවා මේ මූල කර්මස්ථානේ හිත තියෙනකොට ඔය අසහන නෑ, ආතතියක් නෑ, අමුදරුවන් ගැන කල්පනාවක් නෑ, හරක බාන ගැන කල්පනාවක් නෑ. අත්‍තරම් මිනිමුතු ගැන කල්පනාවක් නැහැ. යුතුයකම් ගැන කල්පනාවක් නැහැ. මේක ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක්. නමුත් ඉතින් අපිට ඒක අපහසු නිසා අපි සිල් අරගෙන සිල්ආරාමයට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානෙ ගිහිල්ලා පරියන්කයක් ගහලා අමාරු ශිල්පකින් ප්‍රතිපදාක දිග ලබා ගන්න කල හැකියි. එතකොට යනවා රූප ලෝකෙට. කාමේශා කාමසඤ්ඤා වයිකල රූප ලෝකෙට යනවා. ඒ කියන්නේ ආනාපානේ පිම්බීම හැකිලිමේ වම දකුණේ හිත තැම්පත් කරගන්න පුළුවන්. එතකොට ඒකේ සංඥාවේ තමයි සතිය පිහිටවන්නේ. නමුත් ඒක හොඳට ප්‍රගුණ කරාට පස්සේ රූපේ ග්‍රබෙන් ගෙවන් වෙනවා. ගෙවන් කළා අරූපේ සතිය පිහිටවනවා. ආනාපානේ කියලා වෙන් කරන්නත් බෑ නම් කරන්නත් බෑ. විතක්ක ਵਿਚාර පිටවන්න ඕන කමකුත් නැහැ. දැක දැක දන දන ආනාපානේ සියුම් වෙලා අතිසූක්ෂම தත්තරපත් වෙලා කලබල වුණේ නැත්නම් කලකොල වුණේ නැත්නම් අවුල් කරගත්තේ නැත්නම් ඈදිතියට බොරදියේ දාගත්තේ නැත්නම් රූපේ නැති අරූපේ සතිය පිටවන්න පුළුවන් බවත් ඒක බොහොම පටල තැනක්. අර ගෙවල් දොරවල් ඉන්න කාම ලෝකේ වගේම පටල තැනක්. නැත්නම් ආනාපානිය වගේ අරමුණක හිත තැම්පත් කරනවා තියෙන පටල තැනක්. එහෙම නැත්නම් සමතුලිත තැනක්, ස්වභාවික තැනක් කියලා කීකේ අයින් වුණාට පස්සේ රූප ලෝකේ හෝ අරූප ලෝකේ සංඥා පිටවන්න පුළුවන් අරූප ලෝකයට යනකොට මේ සංඥාව ආකාසානං ඡායතන සංඥාව අකින්ච විඥානං ඡායතන සංඥාව ආකින්ච ඥායතන සංඥාව මේ සංඥා නාසඤ්ඤායතන සංඥාව කියලා සංඥාව එnde එnde එnde තුනී වෙනවා අන්තිමට මම නිදිද නැද්ද මට කාලය සහ දේශය පිළිබඳ දැනීමක් තියෙනවද නැද්ද කියන තැනට යනකම් දන්න තැන ඉඳලා නොදන්න තැනට මේ යන්න පුළුවන්. ඉතින් මේ ගැන විස්තර කරනවා අර චිත්තහත් සාරිපුත්ත කියන ගෝලයාගේ ඥානෙ පාවිච්චි කරලා ඉතින් සර්වඥාන්ස කියනවා මේක නෙවෙයි නිවන කියන්නේ. නිවන කියන්නේ අන්න එතෙන්ට ගියාට පස්සේ මේ සංඥාව සංඥග්ගය කියලා වචන පාවිච්චි කරන සර්වඥාන්සේ යන්න පුළුවන් අන්තිම සියුම්ම තැනකට සංඥාව ගියාට පස්සේ ඒ තමන්ට තේරෙනවා මේ කාම ලෝකේ පමණක් අල්ලගෙන ඉන්න මිනිහට ඒකේ රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරගෙන, මාන කරන, රණ්ඩු කර කර හිටියට මේ ලෝකෙම ඊට වැඩිය රූප ලෝකයක් කියලා එකක් තියෙනවා. මේ ලෝකෙදීම අරූප ලෝකයක් කියලා එකක් තියෙනවා. ඒකට වෙනම සතු જાතියක් ඉන්නේ නැහැ මේකට. මේකේ ඉන්න කට්ටියම ප්‍රතිපදාවෙන් තමයි යන්නේ. ඉතින්ද යන්න යන්න කෙලෙස අඩු. ඒ නිසා මේ වෙලාවල් වලට අලුතෙන් භව, ಜಾති, ජරා ව්‍යාධි මරණ ඇති වෙන කෙලස් වෙන්නේ නැහැ. තියෙන කෙලස් ගෙවෙනවා ඉන්නේ ඉන්න පිරිසුදුවක් වෙනවා. කියලා මේ කෙනාට අවස්ථාව ලැබුණාට පස්සේ ජීවිතයක ජීවිතය කාම ලෝකේ ජීවිතය මුන්නතරං කරදරකම් කටළු සහිත කරදරකම් කටළු වඩන වවන දෙයක් අපි ඒකට කොච්චර කැමැතිද ඒ නිසා අපි ඒකට තියෙන කැමැත්ත නිසා අපෝ මේ ජීවිතේ නම් අපිට රූප අධ්‍යානයක් ලබා ගන්න බැරිය ඒකට වෙනමම ඉපදෙන්න ඕනේ ඒකට මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕනේ කියලා নানা ආකාර හේතු කර්ම ඉදිරිපත් කරනවා. අරූප ලෝක ගැන කතා කරන කෙනා මේ ජීවිතේ නම් මේ බුද්ධ ධාතන ඕවා කරන්න බෑ මේ බුද්ධ ධාතන උලම් බහැලා තියෙන්නේ. මේකේ බැටරි බහැලා තියෙන්නේ. මේක කාලෙට ගිහිල්ලා අවලංගු වෙලා මේකේ ඕවා කරන්න බැරිය කියලා මේ සමත සමාධි තත්ත්ව පවා දෙයයන් හේතු කළ ප්‍රඥාන්ට හේතු කළ අපි තුච්ච වෙලා. ඉතින් එහෙම කෙනෙකුට හිතා ගන්න අමාරුයි අභිසඤ්ඤා නිරෝධයක් කියන්නේ. ඒ මොකද තමන් ගිහින්ම තමන් අර පල්ලෙහාම මට්ටමේ සමාජිකත්වයට රටවන මිසක් කදාකත් ඉහළ මට්ටමක් ගැන හිතන්නෙත් නෑ හිතුවත් ඒකත් මේ කාලෙට ගැලපෙන්නේ කරගන්න බෑ කියන පැත්තට එකතු වෙලා නැති බැරි සංඥාව වඩන්න. ඉතින් මේක විස්තර කරාට පස්සේ ඒ චිත්තහත් සාරිපුත්‍ර එක්ක ਸਰවචනාංශයේ ඉදිරියට විස්තර කරන විස්තර කරන යනවා. සංඥාව දන්න ශේෂ්ත්‍රයේ පුළුවන් ශේෂ්ත්‍රයේ අන්තිම බිඳුවට බසන හැටි. ඒ නැත්නම් සංඥග්ගේ සංඥාවේ අන්තිම අග්‍රයට යන්නේක ගැන එතෙන් ගියාට පස්සේ තමයි මේ කාම ලෝකයේ මේ ජීවිතය ගත කරන මෙච්චර පව් කරන්න ඕනකම නැහැ. අපි ඒ තරම කාලකන්ණි නැහැ. කාම ලෝකෙම ඉඳගෙන හෝ නැත්නම් කාම ලෝකෙන් අබිනිෂ්ක්‍මණය කරලා මේ රූප ලෝකයට අරූප ලෝකයට යන්න හැම මිනිස්සෙකුට සමාන පිනක් තියෙනවා. සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ අයිතිවාසිකම තව කෙනෙකුට කොහොමඩක්ක කඩන්න බෑ. කඩන්නේ Tamangeම ඕනකම. ඒක කඩන්නේ Tamangeම තණ්හාව. ඉතින් මේ තණ්හා කවදා ඉවර කරන්න පුළුවන් දෙයක් නෑ. ඉතින් කඹර කඹර ඉඳලා අන්තිමට තේරුම් ගත්ත දවසේ වෙනක වෙන්නේ උගක් කරට මැරෙන මොහොතේනකොට. මේ මොනවා එකතු කරත් මරනමොත් ඒක බිඳුවට බහිනවනේ. ඊර්ෂ්‍යා කරලා, ක්‍රෝධ කරලා, මාන කරලා කොට ගහගත්තට අපේ දායද දීලා අසන්නලා මැරෙන්න වෙනවා. ඒ හම්බ කරපු කිසිම දෙයකින් චිත්ත සාන්තියක් තඹේකවත් නැහැ. ඒකෙන් තියෙන්නේ කරදර විතරයි. අසහනෙ විතරයි. ඒක නිසා ඉන්න කාලේ මේ භාවනාවක් කරා නම් මේට වැඩිය සැපක් ලබන්න පුළුවන් මෙච්චර කඹරන්නේ නැතුව. මෙච්චර පරිසරයේ කෙලෙසන්නේ නැතුව. මෙච්චර චිත්ත දූෂණය කරගන්නේ නැතුව. මෙච්චර පෘථුවිය රත් කරන්නේ නැතුව මේ විදියට පහසුකමක් තියදී අපි අර ඕලාරික ගොරෝසු කමිට යනවා කියලා මේක මේ කාම රූප අරූප ලෝක පිළිබඳව තුන පිළිබඳව මේ කාමයට වැඩිය රූපේ හොඳයි රූපයට වැඩිය අරූපේ හොඳයි කියලා අරූපේ උඩ තියන කාණ්ඩුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි මේ සර්වචනන්සේ කතා කරන්නේ සර්වචන සඳහන් කරනවා මම උඹලට මේ තුනකට කරලා පෙන්නන්නේ කාමයට බැඳෙන්නවත් නෙවෙයි, රූපයට බැඳෙන්නවත් නෙවෙයි, අරූපයට බැඳෙන්නවත් නෙවෙයි, තුනින්ම සමුගණ්ඩයි. ඒවා එක එකකට තට්ටු මාරු ක්‍රමයක් මිස එකකවත් ස්ථිර සාරධර්මයක් නෑ. මේ වගේ මේ මට්ටම් වෙනසක් තියෙනවා. මේ මට්ටම් වෙනස මිස මේක මගේ කියාගන්න ආඩම්බර වෙන්න මොනවදයක්වත් ඔකේ. ඒව එකක්වත් අපි අල්ලගන්න ඉන්නේ. අපි ඒව අල්ලගන්න හදන්නේ අපේ තියෙන බැගෑකම නිසා. බය අඩුකම නිසා. තුච්චකම නිසා. පාහරකම නිසා. පහත් ගතිය නිසා. ඒ කාම ලෝක රෝග ලෝක අරූප ලෝක කවදාකවත් අපිට හේතු උනාට කැමැත්තක් නැත්තේ නෑ අකමැත්තක් නැත්නේ ඒවා ධර්මතා. ඒවට නෑ මම අරයත් එක්ක ඉන්න ඕනේ මෙයත් එක්ක ඉන්න බෑ කියලා කතාවක් නෑ. අපිට ඒකෙන් පෙන්වන්න පුළුවන් මේ එකින් එකට සාපේක්ෂව මේ එකකවත් කෙනෙක්ගේ සුභසීතියට වැඩ කරන එකක්වත් නෑ. අත්ත හොදලට වැඩ කරන එකක්වත් නැහැ. ඉතින් මේවට ගත කරලා මරණ ජීවිතේට වැඩි මේවා පිළිබඳ දාර්ශනිකව දැකගන්න එක, දැනගන්න එක, අහන එක වටිනවා. ඒ විදිහට මේ තුنين එකක්වත් අල්ලන්න නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඔය පොට්ටපාලා වගේ ඇත්තෝ කාම ලෝකයේ ආධිනව දැකලා තියෙනවා. ඉතින් ආනන්දන බතක් කාලා පැවිදි වෙලා පරිබාජක වගේ ඉන්න. නමුත් ඒගොල්ලෝ රූප ලෝකේ බොහෝම ලොකුට සලකනවා. නැත්නම් අරූප ලෝකේ බොහෝම ලොකුට සලකනවා. ඒකවත් කරගන්න බෑ. ඒක නිසා ඒ ඇත්තෝ හොටු ගෑණි දිලා කැහි ගෑණි ගත්තා වගේ එකක් දීලා තව එකක් කරගත්තා. මිනිසුන් දෙක තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ කොහොම හරි පැවිදිලා ඉන්නවනේ. ඉතින් මිනිස්සු සලකනවා. ඒක කරන්න දෙයක්වත් කරන්න බෑනේ සමහරුන්ට. බොහෝ දෙනෙකුට ඒ සැලකුවාට පොට්ටපාද දන්න පොට්ටපාදලක විකුණන්න භාණ්ඩයක් නැහැ බංකොලොත්. ඒකයි බුදුහාමුදුරලකට කියලා කියන්නේ මෙන්න මේ වාදයක් ඇති වුණා. අනේ අපිට තීන්දුවක් කරගන්න බෑ. බුදුහාමුදුරා කියන උඹට කොහොමඩක්වත් තීන්දුව කරන්න. උඹලගේ මනස සකස් වෙලා නැහැ. යෝනිසමස්කාරය නැහැ. සම්මාදිට්ඨියක් නැහැ. මෙන්න මේ සංසන්දනාත්ම මේ විදිහට දැනගන්න කියනකොට අර චිත්තාච සාරිපුත්තට මේක මීට වැඩිය තේරෙනවා. මේ රූප ලෝකය, අරූප ලෝකය, කාම ලෝකය කියන මේ දේවල් කතා කරලා මේකෙන් බුදුහාමුදුරෝ කාම ලෝකයට වඩා රූප ලෝකය හොඳයි කියයි. රූප ලෝකයට වඩා අරූප ලෝකය හොඳයි කියයි. ඒකට වෙන්නත් මේ අඬ ගහනට ගහන යන්නේ කියන කතාව කියනකොට බුදුන් කියනවා නෑ නෑ මම ඔය එකක්වත් අල්ලන්න නෙමෙයි කතා කරන්නේ. මේ එකක්වත් අවු වෙන්නේ නැති දේවල් ගැන කතා කරන්නයි කියලා බුදුරජාණන්සේ සාකච්ඡාවේදී පොට්ටපාද බොහෝමත්ම තීක්ෂණ අදහසක් ඉදිරිපත් කරනවා. බොහොම වටිනා අදහසක් ඉදිරිපත් කරනවා සර්වචනාංශික දේශනාවට සමාන්තර වෙන්නේ. උන්වහන්සේ කියනවා මේ පොට්ටපාද කියනවා සර්වචන් වහන්සේට ස්වාමීන් වහන්සේ මට පේන්නේ යම් වෙලාවක අපි කාම ලෝකයේ ඇලි ගලි වාසය කරනවා නම් ඒ මනුස්සයාට පේන්නේ රූප ලෝකේ බොරුවක් ළඟා වෙන්න බැරි දෙයක් අරූප ලෝකේ බොරුවක්. කාම ලෝකේ ප්‍රශ්නවත් විසඳ ගන්න බෑනේ. මේ දේශපාලනඥයන්ටත් බෑ, ආර්ථික විශේෂඥයන්ටත් බෑ, සමාජ විද්‍යාඥයන්ටත් බෑ. අපි තුදෙල හැන්දරකම් අමුඩේ ගහගෙන හම්බ කරනවා. අපිට විශ්ස ගන්න වෙයි. ඉතින් අපිට කොහෙද වෙලා තියෙන්නේ? රූප ලෝකෙට කියලා රූප දිහා ලබන්නේ ඒව බොරු කතා. මේ ලෝකෙන් පැනලා යන්න මේ මිනිස්සු කතා කරත කතා. ඉතින් ඒක නිසා කාම ලෝකේ ඉන්න කෙනා කවදාකවත් රූප ලෝකේ සත්‍යක් විදිහට පේන්නේ නැහැ. ඒක හිස් කොම්බයක් වගේ පේන්නේ. මෝග අරූප ලෝක ගැන කතා කරන්නේත් නැහැ. උදාම පුංචි කොටසක් මනුස්ස ලෝකේ ඉන්නවා. ඒ ඇත්තෝ කාම ලෝකේ අතහැරලා සක්මන් භාවනා පරියංක භාවනා ඉදින්ද වැඩ කරලා කරලා යම් වෙලාවකට ඒක විනාඩි 10කට 15කට 20කට 30කට පැයකට හමාරකට රූප ධානයකට සමවදිනවා. සමවැදුනට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අයියෝ මේකේ ඉන්නකොට කාම ලෝකයේ අසුචි උපන්වෝ වගේ අසුචියක ඉන්න අසුචි උපන්වෝ වගේ මේ කාමයේ අස්පිනවන්ට අනේ මිනිස්සු නොකරන දහපදුරා කමක් නැහැ. නොකරන අකුසලයක් නැහැ. ජඩකමක් නැහැ. ඊට වෙටි බලනකොට මේ රූප ධානයක ඉන්නකොට සියලු සැප සම්පත් තියෙනවා. ඒත් එක බලන මේ මිනිස්ස කොච්චර රණ්ඩු කරලා කාම ලෝකෙද ඉන්නේ කියලා එයාට පේන්නේ කාම ලෝකේ තණ්ඩි කරම හිස් තුච්ච පාහර දෙයක් තියෙනවා නම් මේ ලෝකේ තියෙන රූප ලෝකයක් විතරයි. ඒක දිව්‍යංග හා සමානයි. ඒක නිර්ආමිෂයි. ශිල්පින් යන්න ඕනේ. කිසිම තරගයක් නැහැ. ඕන වෙලාවට ගිහිල්ලා සැප විඳලා එන්න පුළුවන් කියලා එයාට පේනවා රූප ලෝකයේ සත්‍යයක් කාම ලෝකේ මෝගයි තුච්චයි පාහරයි දාසයි බැලයි අරූප ලෝකෙත් බරු මොකද යා රූප ලෝකයේ අල්ලන තව කෙනෙක් තාම කලාතුරකින් ආලංකාලම් උද්දකාරම් පුත්‍ර වගේ රූප ලෝකෙත් ඉපල අරූප ලෝකෙට ගියාට පස්සේ වෙනවා මේ මිනිස්සු මේ රූප ලෝකෙ කියලා අල්ලලා තින්නේ තාමත් මේ ළමා දෙල්ලමක් නේ. ඒකත් නැති කරපස්සේ අරූප ලෝකෙත් එක බලනකොට කාම ලෝකය කියලා කියන්නේ තිරිසන්, පෙරේත, යක්ෂ ලෝකයක්. ඒ වෙනත නිරය. කාම ලෝකය ඒ තරම් තුච්ච ලෝකකට නම් දිව්‍ය ලෝකයක් වගේ. බ්‍රහ්ම ලෝකයක් වගේ, දිවි ලෝකයක් වගේ රූප ලෝකේ තියෙනවා ඊට එහාට ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ මොනම බාධාවක්වත් නැහැ කෙල කෝටි ගණන් අවුරුදු ජීවත් වෙන්න පුළුවන් පිනටම රූප ලෝකේ තරම්වත් මහන්සියක් නැහැ මේ මිනිස්සු කාම ලෝක රූප ලෝක කියලා අල්ලගන්නේ කිසිම තේරුමක් නැති යක්ෂයෝ මේ තේරුමක් නැති මිනිස්සු අනිත් අරූප ලෝකේ දන්නවනම් කියලා ඒ මනසට පේන්නේ අරූප ලෝකේ සත්‍ය අනිතක බොරු කියලා. එතකොට මේක ඉදිරිපත් කරාට පස්සේ සර්වචන්සික අනුමත කරනවා. කාම ලෝකේ ඉන්න කාටින් එහාට කොහොමඩක්වත් දකින්න බෑ. ඒකේවත් කරලා ඉවරයක් කරන්න බෑ. ඒකට සාමාන්‍යයෙන් කියන නිදර්ශනයක් වශයෙන් කියනවා. ඒ දේශනාවේ තියෙන එකක්. මනුස්ස ලෝකේ ඉන්න මනුස්ස ලෝකේ කාම ලෝකයට වැඩෙන්නේ. මනුස්ස ලෝකේ ඉන්න මනුස්සුන්ට කවදාකවත් මේ භූමාට දෙයියෝ වෙන්නේ නැහැ. කොහොමද දෙයියෝ පොළොව ආශ්‍රය කරන ගස ආශ්‍රය කරන ජීවත් වෙනවා පොළොවේ පහත්ම කොටසක පේන්නේ නැහැ මොකද ඒ අත්තන්ගේ අත්පතිලාභී තම සූක්ෂමයි මිනිස්යාගේ ඇස් ගොරෝසු විමසට පෙන්නේ රූප බවට පත්වෙච්ච ගොරෝසු බවට පත්වෙච්ච දේහ පමණයි ඒ කටට ඒ භූමාට දෙය පෙන්නේ. ඔය භූමාට දෙය බොහොම සූක්ෂම නිසා යාට මනුස්ස ලෝකෙත් පේනවා භූමාට ලෝකෙත් පේනවා. හැබැයි යාට චාතුම් මහරජිකාව පේන්නේ. මොකද රාතුම් මහරජිකාව ඊට බොහොම සූක්ෂමයි. ඉතින් ඒගොල්ලන්ට පේනවා අපේ මනුස්සත් එක්ක බලන්න අපිට ඕන තැනකට යන්න පුළුවන්. වැඩ කරගෙන ඉන්නපම් භූමාට තත්ත්වයක් තියෙනවා. බොලොවට බැඳිලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ට අපිව පේන්නේ. එතකොට චාතුම්මහරජික දෙවියන්ට දෙවිය මිනිස්සුගේ භූමාට දෙවියෝ පේනවා. චාතුම්මහරජිකයත් පේනවා. යාමේ දෙවියෝ පේන්නේ. තව තිස්සේ දෙවියෝ පේන්නේ. මොකද ඒගොල්ලන්ගේ ශරීරය ඊට වඩා සූක්ෂමයි. එතකොට තව තිස්සේ දෙවියන්ට මිනිස්සුගේ භූමාට දෙවියෝ චාතුම්මහරජිකේ පේනවා. තව තිස්සේ වෙන උහිරට පේන්නේ. ඒ නිසා අපිට පේන්නේ අපිට පහක් ටික විතරයි. ඉහළ දේවල් ගැන අසු විරු ඥාන විතරයි අපිට තියෙන්නේ. ඒවත් හිතා ගන්න එක බුරු කතාව, සුරංගනා කතා, බුදුහාමුදුරු මේ කට්ටිය කට්ටිය බුද්ධහකට බඳ ගන්න කියවෝ බයිලා කතා. ඌව තියෙනවා නම් පේන්න එපාය. අපිටත් ඇස් තියෙනවනේ. එහෙමනේ විද්‍යාචෝ කතා කරන්නේ අපිට පේන්න එපාය. ඔය බුරු කතා කරන්නේ. ඒක තාවතින්සේ ඉන්න කට්ටියට යාමයක්ත වෙන්නේ. යාමයක් දඬ තාවතින්සෙත් පේනවා. පල්ලෙ ඔක්කොම පේනවා. හැබැයි තුසිතේ පේන්නේ. තුසිතේ ඉන්න නැත්තඳ තමන්ගේක පේනවා යාමේ පේනවා චාතුම්මා රාජකී තාවතින්දී මනුස්ස ලෝකේ භූපාට දෙයියෝ පිස්සු කෙල් නැටි පේනවා තමන් ගැනත් පේනවා ඌට කට්ටිය පේන්නේ ඉතින් ඉහළට ඉහළට ගියාට පස්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පාරිසද්දේ ඉන්න අයද ඔක්කොම දිවි ලෝක මනුස්ස ලෝක ඔක්කොම ටික පේනවා හැබැයි ඉන් එහාට පේන්නේ ඉහළම ඉන්න අකනිට බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනාට මේ සියල්ලම පේනවා මේකේ ඊටාම තුච්චම කට්ටිය වැඩියෙන්ම රණ්ඩු කරනවා වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරන ඒ කට්ටිය හොයන්නේ තියෙන සැපය පහත්ම සැපේ ඒකේ රණ්ඩුව වැඩි. ඒක මට මොරටු විශ්වවිද්‍යාලයේ මහත්කයිල කියනවා ඒ විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලා වලින් අඩුම සුදුසුකම් වල තියෙන පාඨමාලාව කරන් දෙන කට්ටිය වැඩියෙන්ම රැක් කරනවා කියලා. අනික කට්ටිය ඒව නැති. අඩුම කෝසය කරන කට්ටිය මරා ගන්න තරම් රැක් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ කියලා බල ටිකක් කියන්නේ ඉව රැක් කරන්න බෑ. මම කව පුළුවන් තරම් රැක් කරගන්න. ඉතින් ආරාධනා කරපු මනුස්සයට තප්සෙත් රෙජිස්ට්‍රාර්ට තප්සෙත් ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔවා කියලා ගියාට මොකද රැක්සීසට ඉවර වෙනකොටම පස් දිනේ 105ක් කෝස් එක අතහැරලා යනවා කරදර නිසා කියලා. පුදුමාකාර විදිහට රැක් කරනවා. ඉතින් මම කෝයේ අසලා යන්නේ කාට ගෙදර ගියත් ඉන්න බැරි එකක්. සිලකක් එක්ක ඉන්න බැරි නම් කොහි ගියත් බෑ ඉතින් රැග් එක තියෙනවා නම් හොඳ පුළුවන් උන් ටික ඉතුරු වෙයි පාඨමාලා විතරක් නේ මනුස්සත් එක්ක ඉගෙනන්න එපායි ඔය යන්නේක හැලෙන එක කොහොමදක්වත් ඒක මුල් කෝස් එක මුලදී වයින් කරන එක හොඳයි රැග් කරලා අයි පුළුවන් ටික කරයි කියලා ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ ඕනම තැනක රණ්ඩු කරන්නේ අඩ දැනුම තියෙන මිනිහ ඉතින් සබ්ජෙක්ට් එක දන්නේ නැති එක එහෙම නැත්නම් මේ අලුතෙන් එතෙන් ආපු එකනවා අඟ පෙන්වන්න හදනවා, පෙනී රුම්බන්න හදනවා, නටන්න හදනවා. තල තුනා මාංශය ඌව හොඳට පරිප්පුව කාලා තින්නේ ඕ ගාලල්ලා කියලා කරපන් ගන්න. ඒ නිසා කොත්තන කාරි නටනවා නම් ඒ පිටේ වනේ තියෙන මීමා තමයි පඳුරට බය. පඳුර වනේ පිටේ වනේ මීම නැති මීම පඳුරට ගාණක් නැතු වෙනවා. ඒ නිසා කවුරු නැටුවට ගණන් ගන්නෙත් නැහැ. ඔයද නටන්නේ අඩු කල තමයි හෙල්ලෙන්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙත් එච්චරයි භව 33 තලෙම ගත්තත් එච්චරයි ඉහළට යන්න යන්න පේනවා මේ රණ්ඩු වලට අපි පෙට්‍රල් පුච්චන වටන් අරගත්තොත් එimhe දෙකොර විලක්කෝපත්තු කරගත්ත කපුවෙක් වගේ කෙලෝරක් නැහැ. ඒ මිනිස්සු කවදාකවත් ඉවර කරන්නේත් නැහැ. ඒගොල්ලන්ට රණ්ඩුවමයි ඕනේ. උරුට්ටුවමයි ඕනේ. ඊර්ෂ්‍යාවමයි ඕනේ. ක්‍රෝධයමයි ඕනේ. ගැටුමයි ඕනේ. ඉතින් අපිත් මේ වටිනා කාලයේ මේ පිස්සබ්බි හට්ටන් වෙනුවෙන් ගත කරනවාද අනුන්ට රණ්ඩු ඇති කරන අනුන්ගෙන් ප්‍රශ්න විසඳන්න එහෙම නැත්නම් මේ පැමිණිච්ච දුක පරිහායි කියලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවාද කියලා බලනවනම් ඔය තුනම දන්න මනුස්සයට තේරෙන පටන් අර ගන්නවා මිනිස්සෙකුට පමණක් කළ හැකි මේ රූප භාවනාව අරූප භාවනාව තියේදී මිනිස්සු මේ ඇස් වලට පේන රූප බලන්න කොච්චර මහන්සි වෙනවද උදේ ඉඳලා හැන්ද වෙනකම් කනට ඇහෙන ශබ්ද වලට කොච්චර මහන්සි වෙනවද උදේ ඉඳලා හැන්ද වෙනකම් නාසයට ලැබෙන ගඳ සුවඳ බලන්න කාශ්මීරය යනවා. කශීසලුගේ ඉඳයි සුවඳ ලබන්නයි. කැම ලබන්න එක එක හෝටල් වලට එක එක කැම හොය හොයා විදිනවා. ඊට පස්සේ ඇඳ පුතු මෙට්ට කොට්ට මෙට්ට යාන වාහන වලට ඇති වෙන අලුත් ෆැෂන් දිහා බලනකොට මිනිස්සුන්ගේ තියෙන කෑදරකම හොඳටම දන්නේ කොම්පැනි කාරයෝ පුලුවාතරක් හදලා කියනවා අත්තමිට කාශිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිටගෙන දිව්‍ය ලෝකෙම වන්නම් කියලා ගාරියට ගියාම මෙන්න අප්පා ඕනේ සබ පහසුවක් ඕනේ දෙයක් ගන්න පුළුවන් පිටියල්ලෙන් කියක් හරි පටුල්ලන්න තියෙනවා එක එක්කත් මැරිලා තියෙනවද ඇති කියලා එක එක්කත් මැරිලා තියෙනවද මේ ලෝකෙව ඇති කියලා ඒ විනුවට ධ්‍යාන භාවනා කරන්න ගියාම ওই ටික අමතක කරන්න වෙච්චාම ওই ටික දාන්න ගියාම අර තුවාලයක් පෙල්ලා හම්බ කරන හිඟන්න තුවාලෙ සනිපෙච්චාම කොච්චර කනගාටු වෙනවද? හිඟවන හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කාම සැපය හොඳන්නගේ තුවාලෙ වගේ කියලා කියන්නේ. ඒකේ මැස්සෝ වහන්න වහන්න ඌට ගාන හම්බ වෙන වැඩි. ඉතින් හොඳ හිතවත් වස්තර මාත්‍ය කිව්වොත් ඒක විස බීජ එනක සනීප කරලා තුවාලෙ සනීප කරන්න ගත්තොත් අරුගේ බිස්නස් එක ඉවරයි. ජූ කැමති අර තුවාලෙ තියාගෙන ඉන්න තමයි. ඒකට අඬා වැටිලා අනේ බලන්න මේ වහන්න අනේ මැස්ස වහනවා අනේ හොදි ගන්නවා අනේ සරව ගන්නවා ගඳයි අනේ මට කීයක් කර දෙන්න කියම කවුරුත් පර්සන් එකක් දාලා කීයක් කර දෙන්න. අපේ කාම ලෝකයේත් ඔය හොදි ගලන තුවාලයක් තියෙන ඉංගන්නගේ තුවාලේ වගේ ඉති ඕකටම හුලංගකයි ඉන්නවා මිසක මැස්සෙක්වත් එලවන්නේ නැහැ එලෙව්වොත් බිස්නස් නැහැ. ඒ නේ බිස්නස් නැති ලෝකේ දරුවත් යන කෙනා ඔබට කැමති නම් තුවාලේ තියන්නට බෑ ඒක අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි ඒක සනීප කෙරුවාට වෙන වැඩක් කරත් ඇකීටත් වැඩි ආරූප ලෝකෙට යන්න පුළුවන් කියලා බොහොම ලස්සනට අර යම් වෙලාවක යම් කිසි කෙනෙක් රූප ලෝකයේ ලොක්කයි කියලා හිතාන ඒක රජ වෙන්න කල්පනා කරුවොත් ඒකේ ඌ ලොක්ක නෙමෙයි මැක්කෙක් වෙලා ඒකෙම ඉන්නවා. උඩ කවදාකවත් ධ්‍යාන භාවනා කරන වෙලාවක් නැහැ. වෙලාව නැතිකම පෙන්නට උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනවා. අනේ මට වෙලාවක් නැහැ. මට අර යුතුයකම් තියෙනවනේ මේ යුතුයකම් තියෙනවනේ. මරණය එනකොට මොකද වෙන්නේ? යුතුයකම් තියෙනවා කියලා එක තාප්පරයක් අපමා කරන්න පුළුවන්. අනිවාර්ය මනාපෙන් දෙන්නේ මරණයට. නෑ. නියමකේ වැඩකට යන්නේ මනාපෙන්නේ. බුද්ධ ආධුතරන්ස කියලා තියෙන නමුත් අපේ හිත කොහොමද කරුණ දක්වන්නේ කියලා බලන්න. ඒකල ගිහිල්ලත් එහෙම ධානය ඔක්කොටම හම්බ වෙන්නේ නෑනේ. හම්බ වුණත් අරූප ධානය ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ ඊටාම කලාතුරකින් කෙනෙකුට. ඒ නිසා රූප ධානය කිය කෙනෙකුට කියනවා අනේ මෙච්චර කල් සංසාරේ මේ ජීවිතේ මොන කක්කාවත් අත ගෑවි. මේ වට කරගෙන ඉන්න හරියක් යමපල්ලු. අය අපායට යන්න ඕනේ මෙහෙදිම එක එකක් දෙන්නේ භාවනාවක් කරා. එක එකක් දෙන්නේ පිට දෙයක් කරන්න මාන් ගැනම හොයපල්ලා අපි ගැනම බලලා උඹත් ඒ කක්කාවට මැටියන් කියලා එකම කක්කාවේ තියෙන කට්ටියක් තමයි අපි අසු කරන්නේ. කවදාකවත් විවේකයක් ගැන කතා කරන කෙනෙක් දැක්කොත් පේන්නේ කාලකණ්ණිපක් කියලා. මුස්පීන්තුවක් සමාජික වෙන්වීමක්, කොහොමීමක්, පාළුවක් කියලා. ඉතින් ඒ උතියෙද්දී රූප ධානයක් ලැබුව කෙනෙකුට පේනවා ඔය කොච්චර 199.99ක් ලෝකයා පිස්සු කෙලියත් බුදුහාමුදුරුවෝ මුදේ පච කරන්න බෑ. කද්දාකවත් බෑ. ආපු වෙලාවට තේරෙයි අපි මුලේ වයසි දවසකට මේකට එනවා ආවට පස්සේ තියෙනවා බුදුහාමුදුරුවෝ කියපු දේ උන්වහන්සේ ඔය පත්‍රච්චු ගාලා බෙදන්න යන්නේ නැහැ රේඩියෝ එකේ බණ කියන්න යන්නේ නැහැ ටෙලිවිෂන් එකේ බණ කියන්න යන්නේ නැහැ කියපු දේ කිව්වා. තේරෙන්න මුලේ පෑදෙන්න. මුලේ පෑදුනට පස්සේ තියෙනවා උන්ට සීතන කොයි වෙලාවෙද අපිට දහින්න ඕන නැතිකමයි තියෙන්නේ. අපි පුදුර සීසන බලන්න යන්නේ වෙසක් තොරණ වල. වෙසක් තොරණ වල පුදුර සීදින්නේ. ඒ අර මුදලාලිගේ පර්ස් එක බබලා නේකේ. පුදුර සීසන වලගෙන විවේක වෙන්න. ඒකලත් අරූප ධානය වලට ගියාට පස්සේ තේරෙනවා මෙච්චර මේ ගුරුත්වාකර්ෂණ නැති ලෝකෙක යන්න පුළුවන්කම තියෙන්නේ අපි මේ ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකේ කාර් පදින්න උත්සාහ කරනවා. ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකෙත් ප්ලේන් එකේ යනකොට කාර් වල තියෙන නීති බලපන්නේ නැහැ. 30000ක් උඩින් යන්නේ. අජටවකාශ යාන වලට යනකොට පෙට්‍රල් ඕනෙත් නැහැ. ඒ තියේදී අපි මේකට මේ කාර් ලයිසන් එකක්වත් ගන්න බැරුව දඟන ලෝකයක් පෙන්වලා දුන්නාට පස්සේ කියනවා ඔබ යම් වෙලාවක කාම ලෝකයකට කල්පනා යුතුමට අනිත් ලෝක දෙකම අභෞවිය මෝග තුච්ඡ දෙයක් වශයෙන් පේනවා. නැත්නම් රූප ලෝකෙට ගියොත් කාම ලෝකේ තුච්ඡ අභෞවිය දෙයක් විදිහට පේනවා. අරූප ලෝකෙත් එහෙමයි. අරූප ලෝකෙට ගියොත් කාම ලෝකයක් රූප ලෝකයක් තුච්ඡ අභෞවිය දෙයක් විදිහට පේනවා. ගිය තැන අල්ලනවා తත්‍ර తත්‍රා විනන්දනි. මොකද්ද අහුනේ ඒක බදාගෙන කෑ ගහන්න ගන්නවා බුදුජානක මේ තුනම අල්ලා ගන්න නැතුව තුනම ගැන විතර කරලා තුනම අරමු කෙනෙක් එදිනම් උන්වහන්සේට උන්වහන්සේ කැංගේ කෝල්ල ගාවට ඇර වෙන්නේ නැහැ. මේක කිව්වට පස්සේ මේක තවදුරටත් වෙනත් පැත්තකින් ඔප්නංගිය සඳහා සර්වඥාචි ප්‍රශ්නයක් අහනවා. බින් ඇහුවොත් දැන් අපි එච්චර කතා කරේ කාම ලෝකේ, රූප ලෝකේ, සාරූප ලෝකේනේ කාලයට දාලා අතීතනාගත ප්‍රත්‍යুৎපන්න කියලා ඇහුවොත් අතීතයක් තිබුණාද වර්තමානයක් තියෙන්නේද අනාගතයක් වන්නේද කියලා ඇහුවොත් පොට්ටපාද නෑ. චිත්තහත සාරිපුත්ත චිත්ත මොකක්ද එන උත්තරේ? ඒතර කියනවා අතීතෙත් තිබුණ ගානට වර්තමානයේ තියෙන ගානට අනාගතෙත් තියෙනවා. ඊට පස්සේ බුදුජානනාංශ කියන දැන් ඒක කොහොමද කරන්නේ? කොහොමද ඒක විස්තර කරන්නේ? මෙන්න මෙහෙම විස්තර කරන්නේ. යම් කිසි කෙනෙක් අතීතයේ ජීවත් වෙනවා නම් ඊට වර්තමානට කවදාක සතිය ලබන්න බෑ. එහෙම දෙයක් බොරු. එහෙම දෙයක් කරන්න බෑ. අනාගතය ගැන හිතන්නත් බෑ. අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. අතීතයක් උඩ තිබුණට උඩ වර්තමානයේ බොරු, අනාගතේ බොරු. යම් කිසි කෙනෙක් සතිය පිටවන්න ඕනේ වර්තමානයේ හිත තවන්න ඕනේ කියලා කිව්වොත් එයාට අතීතයේ යන්න බෑ ගිය ගමන් සතිය කරනවා අනාගතයට යන්න බෑ ගිය ගමන් සතිය කරනවා වර්තමානයේ විතරක් සත්‍ය කරගෙන සතිමත් වෙලා අප්‍රමාද වෙලා ඔය සියලු ප්‍රශ්න අතහැරලා හැකිතා කුත්තා කරන වර්තමාන ජීවිතේ මේ මනුස්සය දන්නවා අතීතය කියලා කියන්නේ ගිවිච්ච මරණයක් අනාගතය කියලා කියන්නේ වෙච්ච නැති දෙයක් ඒ දෙකම බොරු තියෙන වර්තමානයේ විතරයි කියලා. හොඳටම තරුණ ජීවන පතන තරුණේ කාර්යතරණයකට බැලුවොත් අට අතීතෙත් බොරු වර්තමානයේ කොහොමඩක්වත් කරන්න බෑ. ඒක අනාගත හීනක විතරයි ජීවත් වෙන්නේ. ඒ නිසා එතෙන්දී චිත්ත අත්ථාරිපුත්තු කියනවා යම් වෙලාවක යම් කිසි කෙනෙක් අතීතයේම ජීවත් වෙන වයසට යන මිනිසුන්ට වෙන මොකුත් නැහැ නේ කරන්නේ. ඊට අතීතේ ජීවත් වෙනවා අනේ භාවනා කරන්නත් බෑ වර්තමානයේ හිට පිටන්නත් බෑ සතිය පිටවටත් බෑ සත්‍යමත් වෙන්නත් බෑ අප්‍රමාද වෙන්නත් බෑ දැන් ඉතින් මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසෙයි කියලා ඉතින් ඔය වෙච්ච දේවල් ගැන කල්පනා කරගෙන මුණුබුරාලන පච කෙල කෙල ඉන්නවා ඒ කෙනාට ගතිය ගැන පිටවන්න කිව්වහම බෑ බෑ බෑ කියනවා එළුවා කබයිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මම දැන් මහලු වියේ කියලා පිච්ච පුරුසාරං කියලා කියලා ඉන්නවා මිසක්කා එහෙම කෙනෙකුට භාවනාවක් වර්තමානයේ ඉඳ ගැනීමක් සතියක් පිළිබඳව කියන්නත් බෑ කියනකොටම කියන්නේ අනේ මට මේ පුළුවන් කාලේ පුළුවන් වුණා නම් පුළුවන් කාලේ ඉන්න කම්පියුටර් පෙන් ගෙලියා. කෙල්ලලා දැන් කියනවා දැන් බෑ කියලා. ඒකට අනාගතයක් ගැන ඇත්තම නෑ පුදුම බයක් තියෙනවා මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් අපාය යන බව දන්න. අනාගතේ බීතිකාවක් අනුව කතා කරන්න යන්න එපා විචි දෙයක් කතා කරපළ මරණයෙන් මත්තේ කතා කරන්න කියලා අතීතෙම තමයි යපෙන්නේ. වර්තමාන ජීවත් වෙන්න හදන යෝගාවචර කිව්වොත් මේ අතීතයත් මෙතන අනේ අල්ල විසුරු ගාපන් අපිට ඕන කරලා තියෙන වර්තමාන ජීවත් වෙන්න තියෙන්න ඇති යෝග ඇති වැඩේ උගන්න. අනාගත සීනගෙන වැඩක් නැහැ. වර්තමානයේ හොඳට ජීවත් වෙනවා අනාගතේ හැදේ. මේ මිනිස්සයා කතා කරනවත් කැමති නෑ, සත්‍යයවත් කැමති නෑ මොකුත් නෑ. වර්තමානයේ හිත පවත්තන එකට අතීතය කියන්නේ මේ සර්වඥාන්සේගේ දේශනාවල හැටියට අතීතයේ ගිය මතකයක් විතරයි. අනාගතේ නාපු හීනයක් විතරයි. වර්තමානයේ විතරයි. නමුත් අපි හොලිවුඩ් නීතියක් ගන්න, චිත්‍රපටි නළුවෙක් ගන්න, සින්දු කියන ජනප්‍රිය වෙන නළුවෙක් ගන්න යාර තියෙන අනාගතයක් විතරයි. අතීතයක් ඇත්තෙත් නෑ වර්තමානයේ පට භාවනා කරන්න වෙලාවකුත් නෑ අනාගතයක් තියෙනවා කියන්නේ මගේ කීර්ති නාමය රැඳ ගැනීම සඳහා ඕනම දෙයක් මම පාවිච්චි කරනවා. පාවා දෙනවා අතීතේ ජීවත් වෙනවා. ඒ නිසා යම් කිසි අතීතේ ජීවත් වෙනවා නම් උට වර්තමානයක් නෑ අනාගතයක් නෑ. යම් කිසි කෙනෙක් වර්තමාන ජීවිතේ උට අතීතයක් නෑ අනාගතයක් නෑ. යම්කිසි කෙනෙක් අනාගතේ ජීවත් වෙනවා නම් වර්තමානයක් නැහැ. අතීතයක් නැහැ. ඉතින් මේක බලනකොට සමාජලාට අපිට ලැගයක් පහල වෙනවා භාවනා කරන කෙනෙකුට පවා. අපි වර්තමානයේ හිත පවත්වද්දිත් අතීතෙට හිත යනවනේ. පේනවනේ අතීතයක් තිබුණා වගේ. අනාගතයටත් හිත යනවනේ. දැන් අපි මේ දවසේ ඉන්නේ අනිත් දවසේ මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට වර්තමානයේ ජීවත් වෙද්දී කොහොමද සුද්ධ වශයෙන් කියන්නේ අතීතයක් නැහැ කියලා අනාගතයක් නැහැ කියලා. බුදුහාම කියන නිසා වෙන්නත් පුළුවන්. මෙන්න මේ පිළිබඳව භාවනා කරන කෙනෙකුට මේ චිත්තාර්ථ සාරිපුත්තගේ මේ උත්තරෙන් ප්‍රශ්නිකුත් නැති වෙන උත්තරකුත් නැති වෙනවා. ඒ මොකද අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා පිට වර්තමානයේ ඉඳ පවත්නයි කියලා කියනවා සක්මන් කරන මේ වම් පාය මේ දකුණු පාය කියලා හොඳට ඒ ඒ මොහොතේ හිත පවත්නවා. නැත්තම් පරියන්කේ ඉන්නකොට මේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි සද්දයක් වේදනාවක් නෙවෙයි කියලා ආස්වාසය මෙත පවතිනවා. ප්‍රසවාසයට මාරු වෙච්ච ගමන් මේ ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා හිත පවත්තද්දී ඒ පාරට හිත අපේ මන අපෙන් තොරව පයින්වතිදී. ජීලවල ඔන්න මොනවද කල්පනා කරලා ගෙදර වෙච්ච එක ගැන කල්පනා කරලා ආයෙත් එනවා මේ වර්තමානය. එනතන හෙට ගෙදර යන්න තියෙනවා අර කරන්න තියෙනවා මේක කරන්න කියලා අනාගතයට පයින්. ඉතින් එතකොට මේ පැනපු වෙලාවේ සතිය නැහැ. වර්තමානයේ නෑ අනාගත සැලසුම් ගැන හිත බොහෝම සැදී පැහැදී කටයුතු කරනවා. ඒකෝට මෙතන ඇත්තටම වර්තමානයේ දෙකන අතීතය අනාගතයයි රසවිඳීමක් කරනවාද? එහෙනම් වර්තමානයේ හිත ඇත්තෙම නැද්ද? නැත්නම් අතීතය කලකට හිත ඇත්තෙම නැද්ද කියන ප්‍රශ්නේ ඕනම ආධුනික භාවනා කරනකොට ඒකට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක සඳහා බුදුජානනාංශගේ මූලධර්ම මේ උත්තරේ තමයි ප්‍රත්‍යක්ෂ හිත ප්‍රත්‍යක්ෂ අධ්‍යක්ීම වශයෙන් වර්තමානයේ ඉඳද්දී චින්තාමේ හිත අතීතය අනාගතය ගැට ගන්නවා. අන්තර්ජාලය පයින්. අපිට ප්‍රශ්නයක් වෙනවා එතකොට දැන් වඩා විචිත්‍ර වඩා සිත් කරන සුළු සජීවී අධ්‍යක්ීමක් ඉන්නේ චින්තාමේ වෙන දෙයෙන්ද ප්‍රත්‍යක්ෂයෙන්ගෙන වර්තමානයේ පවත්තන සතියෙන්ද. එහෙම නැත්නම් අප්‍රමාදයෙන්ද කියලා. ඉතින් ඒ දෙකේ තියෙන පුංචි අසාධාරණකමක් යෝගාවචර සත්‍යමත් වශයෙන් දැනගන්න. ප්‍රත්‍යක්ෂ කරන්නා වූ වර්තමාන අත්දැකීම නීරසයි, ඒකාකාරී, කම්මැලි කරන සුළුයි, නිදිමත කරන සුළුයි. ඒකේ ඉඳකට ලැබෙන චින්තාවේ අත්දැකීම හරිම විචිත්‍රයි, හරිම සිද්ධි බහුලයි, හරිම සජීවී, හිත කුප්පණ සුළුයි, අවසන සුළුයි, රාග දන්වන සුළුයි. මේ දෙක වෙන් කරගන්න බැරි කෙනා කොහොමඩක්වත් චින්තාමේ ලෝකයයි භාවනාමය ලෝකයයි ප්‍රත්‍යක්ෂ ලෝකයයි දෙක අතර අනාගත පටලවාගත්ත ජීවිතයක් ගත කරනවා. කමඨාන් සුද්ධ වුණේ නැත්නම් හැමදාම ඔන්න පටලවිලි තියෙනවා. යාට දන්නේ නැහැ වෙච්ච දේ මොකද්ද කරන දේ මොකද්ද කියලා. යාට දන්නේ නැහැ අහපු දේ මොකද්ද ඇහෙන දේ මොකද්ද කියලා. යාට දන්නේ නැහැ බලන දේ මොකද්ද පේන දේ මොකද්ද කියලා. මේ සජීවී අජීවී ભેදය ශකර්මක කර්මක ભેදේ දන්නේ නැති මිනිස්සයාට භාවනා කරගෙන ඉන්නකොට හිතුවද හිතුණද කියන එක කොච්චර හිත ප්‍රශ්න කරත් යාර තේරෙන්නේ. හැබැයි ඒකට දොස් කියන්න බෑ. මොකද මේ ඉබේ හිතන දේත් පේන්නේ හිතන දේටත් වඩා සජීවීව. හිතන දේවලට වඩා බලාපොරොත්තු මේ සම්පූර්ණ කරන සුළු විදියට. ඉතින් යාට අන්තිමට මනෝමය ලෝකයයි ප්‍රත්‍යක්ෂ ලෝකය මොන විදිහකට වෙන් කරන්න බෑ. ඕනෝක ලෙඩක් බවට පත් වෙනකොට තමයි ක්ෂීසොපෙනෙක් කියන පිස්සුව හැදෙන්නේ. එයා දන්නේ මේ හිතපු දෙයද ඇත්තද කියලා. දෙකම එක වගේ පේන්නේ. හීනයක්ද ඇත්තද කියලා හොයන්න බෑ. ওই දෙක අතරමැදට යන ලෝකේ බයිපෝලර් ඩිසීස් එකට එනවා. එයා වර්තමානයේ ඉන්නවයි කියලා කටයුතු කරන ගමන් අතීතේ ජීවත් වෙන්නේ දැන් මේ කොයි එකද ප්‍රත්‍යක්ෂේ තේරෙන්නේ. ඉමන්සර් කිව්වොත් උඹට දැන් පිස්සුවක් කරලා දෙන්නේ, උඹට දැන් වුණියමක් කරලා දෙන්නේ, උඹට දැන් සාපයක් කරලා කියලා අන්නේ යන මාසේ හැම කෝවිලක් පස්සේ යනවා. හැම දෙයියම අදහනවා. එහි මේ භාවනා කරනකොට කතා කරනවා එනවා. මේ භාවනා කරනකොට මේ කතරගම දෙවියෝ ඇවිල්ලා යනවා. මේ පේනවා, මේ ගඳ වදිනවා. ඉතින් වංශය කියන ඇත්තම තමයි මේ චින්තාවේ මොකද්ද ප්‍රත්‍යක්ෂ මොකද්ද කියලා ගන්න නැත්නම් කපුවට ගානක් තියලා කියනවා අනේ මේක කේලි කිදී ලෙල්ල ඇරලා දෙන්න. ලෙල්ල ඇරලා මදේ කන්න ඕනේ මම කනකොට ගන්නේ ලෙල්ලත් එක්ක. මම මේ චින්තාවේ ප්‍රත්‍යක්ෂය දෙක පටලවාගෙන තියෙන කියලා කපුවන්ට දෙනවා. හාමුදුරුන්ට දෙනවා. ගුරුවරුන්ට දෙනවා. හැම කෙනාම අපේක්ෂා කරනවා මට මේ ප්‍රත්‍යක්ෂය මොකද්ද? චින්තාමය මොකද්ද වෙන් කළ දෙන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා කිසිම කෙනෙකුට ඒක ඔබ වෙනුවෙන් කරලා දෙන්න බෑ ඔබම තේරුම් ගනින් ඔබ දැනට ජී ජීවිතය කියලා ගත කරන්නේ මවාලත්ත ලෝකෙක ඔබ කරන්න හදන්නේ ප්‍රත්‍යක්ෂයේ පුළුවන් තරම් අයින් කරන්න හදනවා එහෙම මුළු ලෝකයක් පිස්සු කෙලපු උඹ පුච්චු මුළු ලෝකයක් විකටෙන් තරඟ කරපු උඹ මුළු ලෝකයක් විහිළු කරපු උඹට දැන් උඹේම විහිළුව කා ගන්න බැරුව ජීවත් වෙලා තියෙනවා බුදුහාමෝ කණ්ණාඩියක් මොන්රල්ලා කියනවා මිනිස්සෙක් වෙයි. ඔය අංග උස්සන්න යන්න එපා. පුළුවන් කාරකම් පඬිතුකම් පැත්තක තියපන්. මිනිස්සෙක් වෙලා අපි මිනිස්සෙක් ඉදිරියට ගියාම අපි මොන තරම් රඟපානවද කියලා බලපන්. උඹට පුළුවන් ද රඟපාන්න උඹ රැවටෙන්නේ නැතුව. කදාවත්. තව කවුරු හරි රවට්ට නම් උඹ රැවටිලා ඉන්න. ඒ නිසා අපිට මේ සත්‍ය මොකද්ද? රැවටිල්ල මොකද්ද කියලා කියන්න බැරි එක පෙනෙන්නේ හුස්ම ගන්නවද හුස්ම ගැනෙනවද කියන එක සමහරවිට වෙන් කරන්න බෑ. ආනාපාන සති භාවනා කරන්න ගියාම නයි පිඹින වගේ ඕ සෝස් ගාලා අදින්න පටන් ගන්නවා. භාවනා කරන්න තියලා ෂෝක් එකට භාවනාව වෙනවා. භාවනා කරන්න ගිහිල්ලා පටන් ගත්තට පස්සේ මොනවදෝ ව්‍යාපාරයක් නියුමැටික් මැෂින් එකක් වැඩ කරනවා වගේ බස බස ගාලා හුස්ම ගන්න පටන් ගන්නවා ටික වෙලාවක ඒකක් වෙනවා. හක්මන් කරන්න ගියාම දඬු කන්දේ ගැහුවා වගේ රූකඩ ඇඳුම් තරංගයකට වගේ බොරු කකුල් කාර්යයක් වගේ මොනවදෝ කොකම් ගන්නවා. අනික් වෙලාවට ෂෝක් එකකට සක්මයි ආවිදිනවා. සක්මනකට ගිය ගමන් මොකද්ද වෙන්න පටන් ගන්න. ඒ මනුස්සයා දැන් දන්නේ මේ ලක්මන් කරනවා කියලා ළඟපානවද? ප්‍රත්‍යක්ෂයේද? ඕකටමත් විනාඩි 30ක් 40කට වැඩි යනවා. සක්මනකට ගොඩ වෙලා ස්වභාවික මට්ටමට සක්මන්ට යන්න අරින්න. අර අන්තිම එක අයින් කරලා ස්වභාවික වෙන්න කොච්චර වෙලා යයිද? භාවනා කරලා ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම මේ ඉන්නේ. මහා මොනවාක්වත් දෙයක් මේ গুপ্ত දෙයක් නැහැ. මම දැන් මෙතන ඉන්නවා. ඕක තමයි නිවන් දකින්නයි කියන්නේ. ඕක කරන්න බෑ. බැරි නිසා ආනාපානියක් දෙන්නේ. ඉතින් ආනාපානෙ උදව්වට ගන්නවා වෙනුවට දැන් ආනාපානෙ කරන්න පටන් ගන්නවා. ඉතින් කියනවා පිටිපස්සේ කොන්දේ තාරා තාරුකා මසල් එක සිදෙනවා. ඉෂිකක්කමක් කියනවා මොකද භාවනා කරලා. භාවනා කරලා පිස්සු හදාගන්න. ඒ මොකද මේ කරන දේ කරන දේ අතර වෙනස දන්නේ නැහැ. ඒ නිසා සර්වචනසේ සඳහන් කරනකොට රූපත් බලන ගමන් බලනවා පේනවා දෙක ප්‍රශ්නේ ආවොත් භාවනා කරන්න වෙන්නේ. අහනවා ඇහෙනවා දෙක ප්‍රශ්න ආවොත් භාවනා කරන්න වෙන්නේ ගඳ බලනවා රස බලනවා දෙක ආවොත් භාවනා කරන්න වෙන්නේ රස බලනවා රස දැනෙනවා කියන එක කිව්වොත් කරන්න බෑ. පහස ලබනවා පහස ලැබෙනවා කියන එක කරන්න බෑ. ඒ නිසා ඇත් දෙක වහගන්න. ඒක අනුසෙට වෙන්න දෙන්න එපා. සද්ද අහන්න යන්න එපා. ඒ ඒ ඒ ගන්න දිනුවත් මංගස්තරත් වහපන්. නායෙන් එන ගඳ සුවඳ බලන්න පෙළඹෙන්න එපා. වුණොත් වැරද්දක් විදියට බාරගනින්. ඔබ ඵලයක් පුළුවන් තරම් නොවෙලට. රස බලන්න යන්නත් එපා, කතා කරන්න යන්නත් එපා. ඉඳගෙන ඉන්න ඉරියව වෙනස් කරන්න යන්නත් එපා. හිතාමතා දැන් ඒව ඔක්කොම විචල්්‍ය සාධක සාතික කරගෙන දැන් ඇතුලේ ලබ්බේ තොইলে දිහා බලන්න හිටපන්. රූපන බැලුවට, ශබ්ද නැහැව්වට, ගන්ධන බැලුවට, රසන බැලුවාට, පාසකන නොලඟුණාට භවයේ ජීවත් වීමේ පැවැත්මෙන් අබමල් රේණුවකට වෙනසක් වෙන්නේ නැහැ. බාහිරින් කිසිම සංඥාවක් නැති වුණාට වැඩපිළිවෙලේ කිසිම වෙනසක් නැතුව සිද්ධ වෙනවා මේක බය උපදවන සුළුයි. අපි මේ මේ මැෂින් එක රන් කරලා දුවාගෙන තෙල් ගාගෙන වතුර දාගෙන අපි කරන කෙරුවලා කියලා හිතන දුවනවා. මෙතෙල් නැතුව නතර කරපුවා වතුර නැතුව නතර කරපුවා මැෂින් එක දුවනවා. දැන් මේ කාගේ න්‍යාය පත්‍රයද මේ දුවන්නේ. කවදාකවත් මේ මමයා කියාගන්න එක නගේ සුභ සිද්ධියට නෙමෙයි. ඒක තියෙන්නේ මේ જાතිය බෝ කරන්න විතරයි. අපේ මැෂින් එක වැඩ කරන්නේ වර්ගය බෝ කරන්න. වෙන මොකක් කරන්නේ? දෙකක් තියෙනවනම් තියෙන්නේ අරසාව. ওই දෙකම මුර්ගයි. ওই දෙකම ඔය කියන්නේ උරගයි කියලා. උරගේ ජීවත් වෙන්නේ જાති භෝ කරනවා අහුවෙච්ච එක පණ පිටින් කනවා. මනුස්සයා තුල තියෙන තොච්චරයි. ඕක දකිනකොට අපි මේ මකරයෝ දැක්කා නාගයෝ දැක්කා කියලා කිව්වට ඇතුලේ ඉන්න නාගයම තමයි පේන්නේ. ඇතුලේ ඉන්න මකරයම තමයි පේන්නේ. උණ්ඩ කියන්නේ গুপ্ত සත්තු කියලා. මකර තොරන් දැකලා තියෙනවා මම දැන් පන්සල් වලට යනකොට මකරයාට තියෙන හොඬ වැලක් තියෙන අලි හොඬ වැලකුයි කිඹුලකේ කටකුයි සිංහයේගේ අද්දකකුයි මොකෙක්ද වලිගෙකුයි. චූ තමයි අරස කරන්නේ. පංචල අරස කරන්නේ මකර තොරණින් එක. ඉතින් ඒකෙක් ඉන්න හැම එක අතලම. ඒක නැති කරන්න මේ ටයි කෝඩ් ගහගෙන පොයින්ටර් සපත්තු දාගෙන පුම්බගෙන ඇවිදින්න හදන්නේ අර ඉන්න අර මකරයා එළියට එනවා. මේ මකරයා එළියට එනවා බීබු ගන්න. ඒ මකරයා එළියට එනවා නිින්ද ගිය ගමන්. මකරයා එළිය ගන්න එළිය ගන්න හතිය නැති වෙච්ච ගමන්. ඊට පස්සේ සෙනඟ ඉස්සරහා ඉන්න බෑ. ඒ තරම්ම අජුවක් මේක ඇතුලේ තියෙන. ඒ අජුව මරණ මොහොතදී දැක්කොත් මොනව හිතෙයිද? ඉන්නකම් වසංගගෙන ඉන්නවා සෙන් ගාගෙන පවුඩර් ගාගෙන ජෑක් එකට කොණ්ඩේ පීරන ඇමරිකන් ස්ටයිල් දාගෙන මවාගෙන ඉන මරණ මොහොතදී ඔය කටේ තියෙන හරි වන්නා රෙද්ද පල්ලෙන් බහිනවෝ. එකක්වත් හිතින්නේ පුරා පල්ලෙන් බැසරපැති ඕන්න පේනවා ඕන්න ප්‍රකෘති. එතකොට ඊගාව ආත්මයට මොනවද තෝරයිද? කොච්චර නිචල මනසක් තියේදී වෙලාවේ මොන අවුලකටපත් වෙයිද? සීපත් වෙයිද බුද්ධ ධර්ම සංඝ තුන? කොයි අතට යයිද කියන්නේ. කොයි අතට යයිද කියන්නේ. මරණ මෙහෙතක පැත්තක තියෙන මේ භාවනා කරනකොට පවා ප්‍රകൃතිය දැක්කොත් යකෙක් දැක්කා. භූතෙක් දැක්කා වගේ. මේක කිසිම දෙයක් පාලනය කරගන්න බෑ. ඒක නිසා මේකදී සර්වචන් සඳහන් කරනවා ඒ දී මැරෙන්නේ ඉසලා උත්සාහ නොකරන එකා මිනිස්සෙක් කියන්නේ. වෙන නමක් කියතයි. ලැබිච්ච මනුස්සකම තියෙද්දි තිරසනෙක් එහෙම නැත්නම් කබරේක් එහෙම නැත්නම් උරගෙක් කරන්න ඕන වැඩ ටික ඔලුවටත් උඩින් කරනවා. කියලා මේ මනුස්සකම කරගන්න වෙලාව නැහැ. අපිට මේ පැය 24ක් තියෙන කාලේ 25කට කරලා පොඩ්ඩක් දෙන්න බෑද එක පැයක් භාවනා කරන්න. අපිට පැය 24 පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. නම් මාරයව නැත්නම් කාලේ එහෙම කිසි කෙනෙකුට වෙනස් කරලා සලකන්නේ. අපි සත්‍ය දකින්න තරම් බය නිසා අපි নানা ආකාර නිදාස කරනු හදාගෙන තියෙනවා. දැන් මේ වගේ පිටිස් නම් කොහොම හරි අඩු ගානේ වරුවක් හරි දෙකක් හරි දවසක් හරි දෙකක් හරි වෙන් කරගත්තානේ. වෙන් කරගත්තත් ඊට වර්තමානයේ ගිහිල්ලා ඇත්තක වාගෙන සද්ද නැතුව ගඳක් රසක් පහසක් නැතුව මේ හිතේ පැවැත්ම සඳහා තියෙන මේ මයිනම ආධිනික ආශ්වාස ප්‍රශ්වාසයේ එහෙම නැත්නම් මේ ප්‍රාණයාමීදී බලනින්න ගියාම පුදුම නීරසයි. මුතුමේ ඒකාකාරීට වැඩිය අපිට තෘෂ්ණාව අවශ්‍යයි. ඊට වැඩිය අපිට ලෝභේ තියෙන දේවල් අවශ්‍යයි. විචිත්‍ර දේවල් අවශ්‍යයි. ඉතින් අපේ ලෝභේ පැත්තට ඇදිලා කියනවා අනේ කොහොමද සංසාරේ නැත කරන්නේ. බුදුහාම කියනවා සංසාරේ එන්නේ ලෝභෙට පෝර දානකම්, ලෝභෙට මේ ආහාර දෙනකම්. ඒ නිසා ආහාර දෙන වෙන කෙනෙක් නෑ ඔබමයි දෙන්නේ. දුන්නොත් වෙන්නේ සංසාරේ. ඉතින් ඒක දිගටම අතතිය. අසහනේ. දැවිලි තැවිලි. ඒකට සාපේක්ෂව වර්තමාන හිත පවත්තන එක බැරි නැතුව ඇති. නමුත් හිතේ කාගේ කරන්නේ නැහැ. ඒක හරි පාඩු. ඒක හරි නීතසයි. ඒක නිසා ඒකට යන්න නම් මේ චිත්තත සාරපුත්‍ර ස්වාමී මනුෂ්‍ය කියන කතාව හැටියට බුදුරණාන්සේ අනුමත කරනට කාම ගුණ සහ කාම ලෝකේ අතාරින්න නැතුව වර්තමානයේට රූප ලෝකෙට යන්න බෑ. ඒකට ඒ නිසා රූප ලෝකේ දැඩිශේ සංඥා කරගන්න වෙනවා ආස්වාසේ ඉන්නකොටම ආස්වාසි කියලා මෙනෙහි කරන්නේ. ප්‍රස්වාසයේ ඉන්නකොටම ප්‍රස්වාසි කියලා මෙනෙහි කරන්නේ. බලන් දෙනවා ඊට පස්සේ මේ ආස්වාසෙන් ප්‍රස්වාසයට චක්‍ර කීයක්, හුස්ම රැලි කීයක්, විනාඩි කීයක්, තප්පර කීයක් පවත්වන්න පුළුවන් කියලා. ඒ පවත්වන වෙලාවේ නිකමට හරි කාම ලෝකේ අදහසක් ආවොත් ඒ වෙලාවේදී වර්තමානයේ හිත නැහැ. අද්වෛත ගැලේලා, ගිලීලා. ඉතින් ඒක ඉතලා නෙවෙයි සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දේ. ඒකට කාටවත් කියන්න බෑ. ඒ තියෙද්දි තමයි තේරෙනවා නම් අනේ මම මේ ප්‍රයත්න කරන නිසා දවසින් දවස මේ වර්තමානයේ හිතපාතන ගතිය පොඩ්ඩක් හරි වැඩි වෙනවායි කියලා. ලේස මාත්‍රයක් වැඩි වෙනවා. අබ්බ පියල්ලක් තරම් වැඩි වෙනවා. අබ්බ මල් රේණුවක් තරම් වැඩි වෙනවනම් ඔච්චරයි බුද්ධ ශාසනය කියන්නේ. ඔකටයි කියන්නේ බුදුන් කියලා. ඔකට කියන්නේ ධර්මයේ කියලා. ඔකට සංඝයා කියලා. ඒකෙදි හෙට්ටු කරන්න යන්න එපා මට මේක ඕන විදිහට ඉක්මනට වැඩි කරන්න පුළුවන් කියලා එහෙම නෙවෙයි අඩු ගානේ වැඩි කිරීර නෙවෙයි தත්ත්ව පවත්තර එකක් තමයි දෙයක් ලুকু අග කියනවා ඉතින් අපි වගේ නිවාසිකින්ලා කරන්නේ මේකට පුළුවන් හැකියාව පෙන්ලා දීලා අපේ තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කරගන්නවා එහෙම වර්තමානයේ හිත පවත්තන වෙලාව වැඩි වෙන විදිහට එච්චරයි බුදුහාමුදුරුවෝ දකින්නේ Taman කෙරේ තියෙන අනුකම්පාව කියලා තමන්න තමන් අනුකම්පයි නම් මරණ මොහොත වෙනුවෙන් ලෑස්ති වීමක් වශයෙන් එකතු වෙන්නේ ඔච්චරයි. අනික් සේරම පැන්සලෙන් ලියලා ඉරේසර කෙම්මක් වගේ නැකන. මේක විතරක් permanent paint එකකින් යන්දා වගේ කලක කෙටු වගේ ඉතුරු වෙනවා. ඒක බොහොම අමාරුයි. ඒ අමාරු බව තමයි තේරෙන්නේ උපයන්න නෙමෙයි. උපේදී අරස කරලා. ඒ උපේන දෙයට සත්‍ය කියනවා. උපෙන්දී අරසා කිරීමට සතිපට්ඨානයි කියලා කියනවා. සතිය ස්ථාපිත කිරීම ස්ථානගත කිරීම තහවුරු කර ගැනීම. ඒක ලීසි නෑ. මොකද අපි මෙතෙක් කල් කෙරුවේම අනුන්ගේ සතියටත් හිංසා කරමින්, වීලු කරමින්, සතිය කඩමින්, කාමයේ අවශ්‍යමින්, කාමයේම නැත්නම් ලොකු සංසින්න කාලේ කිව්වේ කේමන් සාංශේ අපි කාම රාජිනේගේ කාම රාජධානියේ කාම බැලයන් විදියට උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමයට කැඹුරුවා. ඒ නිසා මේ කවදාකවත් සත්‍යමත් කරන්න කෙනෙකුට උදව් උපකාරවත් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ පැත්තට උදව්වක් ලැබෙයි කියලා. නමුත් බුදුජානනාංශ කියන ප්‍රතිපදාවෙන් කරගෙන යනකොට මේ සතිය වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අවබෝධ කරගත්තට පස්සේ එයාට පුළුවන් වෙයි මේක ශක්විත රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ ජීවිතේ කරගත්ත ලොකුම පින්කම කියලා සලකලා වැඩ කළොත් ඒ උපයපු දේ පොඩ්ඩක් ticket පාත්තයි. ඒක සතිපට්ඨානය කියනවා. ඒක ගියාට පස්සේ වෙන්නේ මොකක්ද? අර ආස්වාස ප්‍රසවාස කියලා පිටුපු සංඥාව තියෙනවනේ. ආශ්වාස වෙලාදීක ප්‍රශ්වාසෙ නෙවෙයි ආශ්වාසෙමයි කියලා සංඥාවක් තියෙනවානේ. හඳුනා ගැනීම හඳුනා ගැනීම ලකුණක් ප්‍රශ්වාසයට ගිය ගමන් කොච්චර වේගෙන් ගියත් මේක ආශ්වාසයේ නෙවෙයි මේක ප්‍රශ්වාසයේමයි කියලා දැනගන්න පුළුවන් සංඥාවක් උන්නෝ සංඥාව දැක්ක දැක්ක දැන දැන ගෙවෙන්න පටන් ගන්නවා යෝගාවචර හේතුත් ඒක භාවනා කැඩිල්ලක් කියලා එහෙනම් ඉතින් කොට ඉන්න බෑ කාම සංඥාව අයින් කළා රූප සංඥාව ගත්තට පස්සේ රූප සංඥාවට ලං වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්න ඒක බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක ලියාය ධර්මයක්. අන්නේ බොඳ වෙනකොට එයා ගිහිල්ලා අරූපෙට වැටෙනවා. රූපේ ගිහිල්ලා රූප සංඥා වෙයිලා රූප සංඥා බොඳ වෙලා බොඳ වෙලා අරූපෙට ගියාට පස්සේ මම ඉන්නව නෑ දන්නෙත් නෑ ආස්වාස් ප්‍රස්වාස් වෙනසක් දැනෙන්නෙත් නෑ මැරෙලා නැති බව ඒත් දන්නවා. ඉඳ ගිල නැති බව ඒත් දන්නවා. අසත්‍යමත් නැති බව ඒත් දන්නවා. හැබැයි ඒ தත්ත්වය කාටවත් කියන්න බෑ. මොකද්ද කියලා කියා ගන්න බෑ. හැබැයි 100%ක් අත්දකින්න පුළුවන්. ඒ වෙලාවේදී කියන්න ගන්න උත්සාහය තමයි කාම ලෝකෙට මේක සම්බන්ධ කරන්න හිතනකොටම මේ ලැබිච්ච එකලස කරලා. අනේ වල ජීවිචානපානෙන් නැතුණා කියලා රූප ලෝකෙට සම්බන්ධ කරන්න හදනකොටම මේ එකලස කරලා. නිසා දැනගන්න ඕනේ මේ කාම සංඥාව තියෙනකොට රූප සංඥාව රූප සංඥාවට ඉන්න බෑ. රූප සංඥාව තියෙනකොට කාම සංඥාට අරූප සංඥාට ඉන්න බෑ. අරූප සංඥාව තියෙනකොට කාම සංඥාට රූප සංඥාට ඉන්න බෑ. මේ එකම දේ ඒකට පුත්‍ර ඥානසේ බොහොම ලස්සන හිට ගන්නාසු උපමාවක් දෙනවා. දිනකින් කිල්දවාගත්ත කිරි ටික ගත්තකම ඒකට දදි කියලා කියනවා. කිරි කියලා කියනවා. ඒකට මොහොන් දැම්මට ඒක දිවෙනකන් මොකන් අල්ලන්නේ නැහැ. දිනුනට පස්සේ මොහොන් දැම්මට පස්සේ ඒකට දී කිරි කියනවා. ඒකට ඒකට කිරි කියන්නේ නැහැ. දීකිරි වලින් මෝරු අයින් කරලා ඒක නැත්නම් කිරි වලින් යෙදේ අයින් කරලා වෙඬරු බවටපත් කරාට පස්සේ ඒක දීකිරි කියන්නේත් නැහැ කිරි කියන්නේත් නැහැ ඒ නිසා තතිම්මා සප්පි සප්පිම නවනීතා නවනීතා සප්පි මණ්ඩෝ කියලා එකම දෙයක් එකින් එකට පරිණාමය යනකොට දීකිරි කියපු වෙලාවට දීකිරි කියන මිසක්ක කිරි වුණාට පස්සේ මේ කිරි වුණාට පස්සේ කැටි ගන්න රසෙක කිරි කියන්නේ කැටි ගහච්ච එකේ වෙඩ රෝදුවට පස්සේ කිරි කියන්නේ නැහැ දී කිරි කියන්නේ නැහැ අපි මණ්ඩේ හදනකොට පස්සේ එකක්වත් කියන්නේ නැහැ මේ ලෝකය මේ හතරම එකට දාගෙන හතරම එකට පටලවා ගත්තට පස්සේ sannivedanaye සම්පූර්ණයෙන්ම පැටලිච්ච ලෝකයක් තියෙනවා ඉතින් කොහෙද සංඥා නිරෝධයක් ගැන කතා කරන්නේ ඉතින් කොහෙද අபிසංඥා නිරෝධයක් ගැන කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ ලෝකයයි චින්තාමේ ලෝකයයි දෙක සම්පූර්ණ හතරම එක සැරේ තියෙනවා වගේ කාම ලෝකේ රූප ලෝකේ අර්ථ ලෝකේ එකට තියෙනා වගේ අතීතනාගත පච්චපන්න එකට තියෙනා වගේ මේ මවලා පාන බෙලින්ද විතර මායාවක් ලෝකෙම නැහැ. මේ තමයි විඥානයේ කෘත්‍යය. විඥානයේ නිතරම ප්‍රත්‍යක්ෂේ නීරස කරලා ඒකාකාරී කරලා කම්මැලි කරවලා ඒක චින්තාමය ඥානවලින් ආඩ්‍ය කරනවා පතෝල හොද්දකට උම්මලකට දැම්මා. පතෝලම කන්න බෑනේ. විදිහට උම්මල කර කරත් තිබුණත් කන්න බෑ. ඒ වගේ අපි කරන්නේ හැම වෙලාවෙම චින්තාමය ඥාන රිංගවන එක. ඒ නිසා අපි මේ චින්තාමය ඥාන ඉස්සර කරන තාක්කල් පිස්සු හැදෙන්න ඉතාමම කිට්ටු. චින්තාමයට ප්‍රත්‍යක්ෂයක වෙන් කර ගන්න බැරි තාක්කල් අපි ජීවත් වෙන්නේ අපේම අපේම අපේම මනෝලෝකෙක. ඒකට බුදුන් කියන්නේ මායාව කියලා. හීනයක් කියලා. මිරිඟුවක් කියලා. මවාපෑමක් කියලා. හැබැයි මවාපෑමින් කරන්න වෙන්නේ බුදුහාමර බොරුවක් කියන. එහෙම තියටි ඉන්න බයයි ලැබිලා පෙන්නන්න එපා අපට. ඔය කියන ධ්‍යාන කාඩත් ඉතින් ඔය මැෂින් එකට දාලා මීටර එකට දාලා චෙක් කරන්න එපා. සෝවන් ඉච්චම දරගන්න ක්‍රමයක් තියෙන්න එපා. ඔච්චර මහන්සිලා නැත්නම් ඕක බණින්න වෙන්න මොකටයි ඕක ඇති වැඩේ කියලා කටකඩි කතාවල්. ඒවට කියන්නේ මේ කට්ටච්චෝලි කියලා. ඉංග්‍රීසියෙන් කරන කට්ටච්චෝලි කියලා. කට කහනවට කියන කතාවල් වලින් පිරීලා අද භාවනා ලෝක. භාවනා ගැන දේශනා කරන්න නැත්නම් පොත් ලියන්නේ නැත්නම් පුදුමාකාර විදිහට මේ නැති ලෝකයක් මාවල පෙන්වන්න හදනවා මෙච්චර ප්‍රත්‍යක්ෂ වර්තමාන මොහොතේ අත්දැකීමක් ඇතිව. වර්තමාන මොහොතදී කරන්නේ චින්තාමය ඥාන කොම් කරනවා. පචකන. එයා චින්තාමය බාඩපත් කරලා පැහැෙන් හදන්න එපයි කියලා ගොඩ පෙරක තුගන් එන්න හදනකොටම ප්‍රත්‍යක්ෂයේ වැදගත් චින්තාමයට වැඩි වෙනවා. ඒ කියන්නේ කියනකොට හිටපු විවේකානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමි විවේකානන්ද ඔය ලෝකෙට ඉස්සලාම වගේ යෝග ව්‍යායාම කරපේකන කියනවා. දැනීම ටොන් එකට වැඩිය අත්දැකීම අවුන්සයක් වටිනවා කියනවා. අපි ළඟ ඔය තියෙන හැම දැනුවකින්ම වෙන්නේ චින්තාමය ඥාන වැඩි එක විතරයි. ඒක කාමයටයි. ඒක මේ තමන්ගේ පඬිතකම් ලාභ සත්කාර වැඩි කරන්න මිස ඒ චින්තාමය ඥාන කිසිම දෙයක් කවදාකවත් ඔය ප්‍රත්‍යක්ෂයට හෝ නිවනට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ චින්තාමය ඥාන ණය වේදලා කුර ගහලා නාශනුවක් දාගෙන මේ ශාසනීය පැත්තට ගන්න කරන ප්‍රයත්නය තමයි අපි බනහලා ධර්ම සාකච්ඡා කරලා චින්තාමය ඥාන ඔළුව උස්සනකොටම කියන ඔයිටටි බොහොම දැන් ප්‍රත්‍යක්ෂය ඒ නිසා චින්තාමය ඥාන ආවොත් කිරිත් තියෙනවා දීකිරිත් තියෙනවා වෙනරොත් තියෙනවා සප්පි මණ්ඩක් තියෙනවා ඒක භාජනයි ප්‍රත්‍යක්ෂේ නන්නේ ප්‍රත්‍යක්ෂ නම් කිරි කිව්වොත් කිරි අනිතුරු නෑ වර්තමාන ජීවිතේ නම් අතීතනාගත නෑ අතීතයේ ජීවිතේ නම් වර්තමානයේ ඉන්නත් බෑ අනාගත ජීවිතේ කරන වර්තමානයේ ඉන්නත් බෑ. ඒක බොරු නෙවෙයි. චින්තාමේ ප්‍රත්‍යක් ප්‍රත්‍යක් දෙක දන්නේ නැති එක්කනට දෙකේ කොයි එක ඇත්තද කියන්න බෑ. මේ දෙක වෙන් කරගැනීමේ කෘත්‍යයට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. බෑ සර්ව බලධාරී ජීවන කරන්න බෑ බුදුහාමුදුරන්වත් බෑ. බුදුහාම මේ සදා ක්‍රම ශිල්පේ දීලා කියනවා ප්‍රත්‍යක්ෂේ වඩපන්. ඒ නීරසයි. නමුත් ඒක වෙනකොට මේ චින්තාමය ඥාන ඇවිල්ලා උලිලි පානවා, රංගන රඟනවා, දක්ෂ වෙන්න හදනවා. එතකොට ඔබ මේ චින්තාමයට මුල් තැන දීලා ප්‍රත්‍යක්ෂේ පස්සට ගත්තොත් ෂටනේදී මස්සද්දට කඩුව දීලා මනමේ කුමාරයා මරවගත්ත මනමේ කුමාරගේ දෙල්ලම වෙනවා. මනමේ කුමාරගේ බුද්ධියට දින් වෙච්චි රජකුමාරයෙක් තමයි සූසත කලාව දන්න දීඝ කන මනමේ කුමාරයා. ෂටනේදී කඩුව අතේ තියාගෙන ඉඳලා අන්තිමට මනමේ කුමාරගේ හිත තියෙන්නේ මස්සද්ද ගැන. සමසම දටන යනකොට කඩුව දෙන්නේ අනමේ කුමාරයාට නෙවෙයි. මස්සද්දට මස්සද්ද ගත්තකම ශිෂ්කාර කපලා දාන මනමේ කුමාරට දැන් මනමේ කුමාරය හිතනවා අනේ වැද්දත් එක්ක සුවසේ ජීව ගන්නවා කියලා. වැද්දා කියනවා මාමන ගති ඇති මෙවැනි අඟනන් මවැනියන් නට කුබන සරණද වහා මගේ රාජ්‍යෙන් පිට වයන් රත්තරන් බඩට කොට කියනවා. දැන් කන්ලල්ලා බොල්ලල්ලා මොකක්ද? ඕක තමයි මේ කාම ලෝකෙට ගිය මනමේ කුමාරලාට වෙලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර තිබ්බත් මාස්සද්දටයි කැමති. කාම ලෝකයේ අපි දන්න දේවල් වලට නෙවෙයි කාමයේ දුවන්නේ. හොඳට මතක තියාගන්න කාමයට සහ යුද්ධයට නීති නැහැ. කොයි දෙයක් වළංගුයි. ඔය අපි දන්න ඔය සදාචාරය නෙවෙයි කාමයට ඕනේ කරන්නේ මස් ඇදිගම. ධර්ම ඡණ්ඩ කතිය. ඒ නිසා මේ ලෝකෙකින් කදාගත් උරක් කරන්න බෑ. මොකද ඉහළ ඉන්න හැම එකම කාමයක් උත්. ඒක එක්ක සදාචාර තියෙනවා නේ. ඒ නිසා තමන්ගේ වැඩේ බලා ගන්න නම් මේ තරම් කාම ලෝකයක එකට පයින්දර විඥානයක් එක්ක බොරුකාරයක් එක්ක අපි ජීවත් වෙනකොට මේ ප්‍රත්‍යක්ෂය කියන එක වෙන් කරගන්න එක. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් කරන්න බෑ. එහෙම තියෙනවා නම් ওই ජෝතිෂ ශාස්ත්‍ර එහෙම නැත්නම් গুপ্ত විද්‍යාව මොකක්වත් ඕනෙත් නැහැ. නැති නිසා තමයි අපි ඒවට පයින්නවා ඒවට සලකනවා ඒවට ගැටු කරනවා. මොකද වෙන පිටක් නැහැ නේ. ඉතින් වෙන පිටක් නැති කෙනාට ඒක තියෙන්නමත් ඕනේ. නැග සාතර গুপ্ত සාතර ඔක්කොම තියෙන්නේ. අද බුද්ධ ආගම 100ට 100ක් පාවිච්චි කරන්නේ গুপ্ত ශාස්ත්‍රවල. බබාලා හම්බෙන්න බෝධි පූජා තියන්නයි. පිටරට යන්නේ අර පූජාව කරන්නයි, වස්කවි කියන්නයි, සෙත්කවි කියන්නයි, පිරිත් නුරුකට ගන්නයි. ඔය තව ඩිංගිත්තක් එහාට යනවා නම් ටිබෙට් රටට ගිහිල්ලා බලන්න ඒ පුස්කොළපතක සූත්‍රයක් කියලා ඒක රෙද්දකින් වහලා පාරයින් ගිහිල්ලා තියානිනවා හාමුදුරුවෝ යන කට්ටියට මේකට අත තියලා පේන කියලා. මේක මොන গুপ্ত ශාස්ත්‍රයක් තියෙන බුදුහාමුදුරු කියලා කෙනෙක් කියලා තියෙන්නේ මේකේ තියෙනව බලන්න බෑ ඔයගොල්ලෝ මේකේ කියලා මම මේ කියන්නේ වාඩි වෙන්න පඳුරු තියන්න මේ පැත්තෙන් අන්න මම ඔයාලට පේන්නේ කියනවා. එතෙන් තමයි දහමඳුරුත් ඉන්නේ එතන තමයි. සුචිත්ත වදක සුවඳ දූපේ හරි ගියාම ගාස්තු ගීමේ ක්‍රමයට ඕනම වශීකුරුකමක් කර දෙනු ලැබේ. මේ අංකේට අමතණ්ඩේ කියලා තියෙනවා. ඉතින් හාමුදුරුවෝ ඒක කිව්වට නම් ප්‍රශ්න නැහැ. ඒක පිටිපස්සේ යන ආමනිව දැනගන්න එපායි. බුදුන් සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් සංගතන්න ගියා නම් ප්‍රත්‍යක්ෂණම් කරු කරන්නේ. බයට පස්සේ වේවුල වේවුල ඔකට පස්සේ ගියාට ආමඳුරට දොස් කියට දෙයක් නැහැ. විශ්න් දැක් කරන පාරිභෝග නැත්නම් විශ්න් කරන්න බෑ. පාරිභෝග කරලා 50ක වැරද්ද තියෙනවා. අපිත් ඉන්නේ අසරණ කලක. අපිට ප්‍රත්‍යක්ෂ නැති නමුත් ඒක පොඩි නීරසයි ඒකාකාරී. හැබැයි ඔය ප්‍රත්‍යක්ෂය ඔය කියන දුර්ලභ නැහැ. ගන්න පුළුවන් ඒ කියන්නේ කම්මැලිකමයි නැත්නම් මේ චින්තාමය ඥාන වලින් එන ගොඩ පෙරක තෝරකක් නැති වුණා නම් ඔය දෙකේ තුනේ පන්ති ළමයෙකුට හෝ 6 වයස අවුරුදු 6 පහළ ළමයෙකුට 100ට 100 කරත්‍යක් සිද්ධ. ඒ ළමෙන්ට චින්තාමය නැහැ. සංඥා නැහැ. එන දෙයක් බොහොම ලස්සනට පේනවා. අය අතර තේරෙන පටන් ගත්ත දවසේ ඉඳලා අපි ජීවත් වෙන්නේ මනෝලෝකයක. අපේ මනෝලෝකයට කැමති අයට අපි යාළුවෝ කියනවා. අපේ මනෝලෝකේ විවේචන කරන අය කියනවා හතුරයි කියනවා. ඒසබ බුදුහාම වෙන්නේ හතුරු පක්ෂේ. බුදුහාම කොහොමදත් ඉන්නේ අපේ අතුරු පක්ෂේ. ඒ නිසා බුදුන් කියනවා සබත්තවත පුරන්න එපා. බුදුහාමතුරු අතුරු පක්ෂයට දාන්න එපා මිත්‍රවත පුරපන්. අමාරුයි. නීරසයි නෝත් බුදුහාමතුරු ළඟ තියාගන්නේ හදිසියට ඕන වෙන්නේ ඉඳ තියෙනවා. ඒ වුණාම මේ කාමයට ගත කරන සපත්තවතමයි පුරා. බුදුහාමරට ද්වේෂයමයි වර්තමාන මොහොතට වෛර කරන එක තමයි අපි මුළු දවස පුරාම කරන්නේ. ඒ කරන හැම වෙලාවකම අපි බුදුන් පිටු ලකිනවා. නමුත් ඒ ඒ පෙට්‍රෝල් වලින්ම වර්තමාන හිත පවත් ගන්න පුළුවන් නීරසකමයි තියෙන්නේ. ඒක නිසා මෙවැනි පිරිසකට මේක පොඩ්ඩක් උත්සාහ කරවකට කමන්නේ මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් බලපල්ලයි කියලා. තාම මේකවත් නොදන්න කෙනෙකුට මේක කිව්වොත් මොනවා වේද කියලා හිතන්න. ගල් ගහයි. මොනවාද මේ අපේ එදිනදා ජීවිතේ තවුල් කරන්න හදන්නේ? පෞල් ජීවිතේ තවුල් කරන්න හදන්නේ සමාජ පද්ධති අවුල් කරන්න හදන්නේ. ඌව ඕක ඇත්තනම් ඉතින් මේ ඔක්කොම සෙනගෙන්න එපා මේකට. එහෙනම් මොකද මේ 99.99 කාම පිටපස්ස යන්නේ කියලා පුතුමාකාර ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉදිරිපත් කරන එක අද අපි ගන්නෙවෙයි එදා ඉඳලම හැටි. ඒ නිසා උත්සාහ කර ප්‍රමාණය තමයි ලැබිච්ච ප්‍රත්‍යක්ෂයට ගරු කරගෙන යන්න නම් පිටකොන්දක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. ඒක කාගෙන්වත් ඉල්ලන්න යන්න එපා. බුදුහාමුදුරුවත් ඒකට හේතු කරගන්න යන්න එපා. එහෙම කැලුම්කාරයක් නෙමෙයි බුදුජානක. උන්වහන්සේ තමන්ගේ ආත්ම ගෞරවය තමන් අතර දීලා ක්‍රමවේදයක් කියලා දෙනවා. ඒ නිසා ඒ චිත්තත් සාරිපුත්‍ර සාබුදුජානක අතර ඇති වෙච්ච ඒ දෙබස ඥානවන්තයෙකුට එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙකුට ලුවාන්තරම් ප්‍රകൃතියට ගෙන අතාරින්න වර්තමානට ගෙන අතාරින්න පුදුමාකාර ශක්තියක් වෙනවා. මොකද යාළඟ පොඩ්ඩක් තියෙනවනේ තමන් අත්විඳපු දෙයක්. මෙතෙක් කල් කටු නොකරපු දෙයක් අන්න ඒකට ගරු කිරීමක් ශ්‍රද්ධාවක් පීඩියක් සත්‍යයක් එකට වැඩුණා නම් ඒක තමයි මේ පොට්ටපාද සූත්‍රයේ තියෙන වටිනාකම දවසේ ධර්ම දේශනාවට වටිනාකම සියලු දිනාට මේක පිටපොට ගීදී හරි පැත්තට දාගෙන තමන්ගේම ප්‍රත්‍යක්ෂයට ගරු කරන ඉදිරියන ගමනකට ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන ඉන්න කරනවා සියලු දිනාටම සරසිබුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපේ ධර්මදේශනා සතිವಾರය සමාප්ත කරන්න ඉස්සෙල්ලා පරණ විදියට අපි ආරාධනාවක් කරනවා කාට හරි මේ සම්බන්ධව කිවිච කළ යුතු ප්‍රශ්න කළ යුතු මත ප්‍රකාශ කළ යුතු දෙයක් තියෙනවා දෙවියන් පින්දීලා ඥාතින් ජීවත් කරලා මුදිතා ශීර්ෂයෙන් එහෙම නැත්නම් අනුමೋದනා ශීර්ෂයෙන් සමාප්ත කරන්න ඉස්සෙල්ලා ඒ කීයතු කරේ දේවල් තියෙනවා කටුමා කළ ජීවිත කරන්න කියලා අර්ථනා කරනවා නැත්නම් අපි චිත්තාවත ചാති ගාථා සත්‍යයනා කිරීමේ වැඩ පිළිවෙලේ ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ භාවනා කරගෙන යනකොට ඔය හම් වෙන්න පුළුවන් කියලා මේ කියන ඒවා යන දැනගෙන යන එකද නොදැන යන එකද පොඩි. මෝඩයට ආයුධයක් හම්බෙච්චා කපා ගන්න. දක්ෂයට ආයුධයක් ගන්න වැඩ ගන්න. ආයුධයේ දෝෂයද තියෙන්නේ මඩුවේ දෝෂයේ තියෙන එක ප්‍රශ්න තියෙනවා. නෝ උපකරණ විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් එච්චරයි. ඒ ලැබෙන දේවල් ඉස්සරහට කරලා ප්‍රතිචින්තාමේ දේවල් ඉස්සරහට ප්‍රත්‍යක්ෂේ පසට දාගත්තොත් කරත් ඉස්සරහට දාලා ගුණා පිටිපසට දැම්මට වෙන්නේ වෙනවා. ඒව ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරන මෙවුවා අඩුම කඩුම වශයෙන් ආයුධ උපකරණ දිපාවිච්චි කරන්න පුළුවන් දක්ෂ වඩුව ආයුධත් එක්ක පොරබදන්නේ නැතුව වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒවට එහෙමමයි මෙහෙමමයි කියලා කියන්න බෑ. පුද්ගලයාගේ ප්‍රායෝගිකක් කියන්නේ. ප්‍රයෝජන සලකලා පාවිච්චි කිරීම අනුවයි ඒක තීන්දුව කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිසෙකුට කෑම ඇඳීම ඊවල දරවල් සා බෙහෙත් අවශ්‍යයි. කෑමතිය අවශ්‍ය දේ ඇති වුණාට කෑමට වැඩියෙන් කෑවොත් මොකද වෙන්නේ? ඒකෙම මරනවා. ඒක මොකක්වත් උන්නේ දිවෙන් සියදී නැසා ගැනීම කියලා පොතක් ලියලා තියෙනවා. අද වැඩි හරියක් මරන්නේ ඒකෙන් කන්න නැතුව නෙවෙයි. කෑම වැඩියෙන් පාන. ඉතින් අර දැනුම දුන්නා පස්සේ දැනුම ඕන දැනයි නැත්නම් හැමතැනම ගාගත්තට පස්සේ ඉතින් ආත ප්‍රත්‍යක්ෂේ පස්ස ගන්න. ඒ නිසා ඒක ඒ ගුරුන් පඬිසාංශ කියලා තියෙනවා. බුදුජානනාංශයේ මේ දේශනා කරපු දේවල් ඒකාන්තයෙන්ම හානි කරයි කියන්න බෑ. ඥානවන්තයෙක් ඒක පොරොදින ගන්න පුළුවන්. මෝඩයා එකෙන් පටලවා ගත්තද බුදුහමරෝ කියන්නේ. නිසා ධර්ම දැනුම හැම වෙලාවෙම නරකට පිටින්නේ නැහැ. නේ ඉව දැනගන්න හොඳයි ඉව දැනගත්තොත් නරකයි කිව්වොත් මේ බුදු ජානන්තික ධර්ම ප්‍රතික්ෂේප කරන්නේ. ඒක තීරණ තැන තියන්න අවශ්‍යලාට වැඩ ගන්න. ඊට පස්සේ ඒක වැත්තක තියලා පුළුවන් පුළුවන් වෙලාවයි ඒකෙන් ධෛර්යය අරගෙන ප්‍රත්‍යක්ෂය මුල් කරන්නේ. අස්පන අපිට දැනුමයි මුල් කරන්නේ. අත්දැකීමයි මුල් කරන්නේ. අත්විඳීමයි එහෙම නැත්නම් කාලාම සූත්‍රය කියවන්නේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හෝ පොතේ තිබුණයි කියලා හෝ අපේ પરම්පරාවෙන් ආවයි කියලා හෝ මට ශ්‍රද්ධාව නිසා කියලා හෝ මගේ රුචිය නිසා කියලා කිසිම සාධකයක් නැහැ. අත්දැකීම නම් එහෙ මොකක්වත් නැහැ. නාය උස්ම ගන්නකොට නාය උලන් ටික වදිනවා කියන එක පොතේ තියෙන්න ඕනේ නෑනේ. ප්‍රත්‍යක්ෂේනේ. ඒකේ මහා ලොකු විසිතුරු නැති වුණාට උදැස්සේ ඒක තමයි ප්‍රධාන ස්ථානේ ප්‍රමුඛ ස්ථානේ කියලා තියෙන්නේ. ප්‍රත්‍යක්ෂේ. ඒකට කියනවා පච්චක්ක සිද්ධා. නාම කර්මස්ථානේ පටන් ගන්න කෙනා තෝරාගත්ත විශේෂ චෛතසිකයක් පටන් ගන්නවා කියන්නේ චෛතසිකයක් කරා කරගෙන යන්න ඕනේ. පොදුවේ ඉදිරිපත් වෙච්ච දේ තමයි ගන්න. රූප කර්මස්ථානේ ගත්තා. නාම කර්මස්ථානේ ගත්තා. Tamanට උරුම දේ එයි. තෝ රැව්වොත් තෝරන්නේ චිත්තාමය. මතුවෙන දේ ගත්තොත් අන්නේ ප්‍රත්‍යක්ෂය. කලින් අතෝ මේක මම යන්න ඕන කියලා හිතන් ගන්න චින්තන. මතුවෙන දේ වැඩ ගන්න දන්නවනම් ප්‍රත්‍යක්ෂය. නාම කර්මත්තාන රූප කොයි එකකටත් එච්චරයි. ඒකේ මේ යථාභාකට විපස්සනා බිනිවේෂෝ කියලා ඒක වචනට දාර්ශනික යමක් ප්‍රකට දෙතින් බැස ගන්න. පස්සේ අඩු අඩු දකස් වෙලා ඒ වැද්දගත්ම දේ තමයි භාවනාවට බැස ගන්න. නාම වේවා රූප වේවා. ඒකේ එහෙම රූප කර්මස්ථාන නාම රමස්ථාන කියලා එහෙම වෙනසක් නැහැ දෙකටම පොදු සරල ඍජු ක්‍රමයක් තියෙනවා නිවර්දින ක්‍රමයක් ඒක කිසියම් මූලික දැනුමක් අවශ්‍ය කරන යමක් ප්‍රකටද ඒක තමයි Tamange උරුම Tamanට ණයදී ඒකෙන් තමයි සයන්ස් යක්ෂයේ දීගසයි කියලා කිව්වොත් අපි සමාජීකට එහෙම අපි ආසයි සමාජීකට ඒකේ ප්‍රත්‍යක්ෂයෙන් එහා ගිය පැත්ත සමාධිය කියන්නේ ප්‍රත්‍යක්ෂයේම වෙන හුඟවන්නේ. ඒ සමාධිය තියෙන ඒ ප්‍රශ්නේ මොකද සමාධිය බුද්ධි විඳින්න බෑ. ඒකේ මත්වීමක් නේ තියෙන එකට ගිල ගැනීමක් නේ. ඒ සමාජයේ තියෙන රුචියත් එක්ක මම නිදර්ශන දෙන්න පටලව ගන්න එපා. උදේට බීපුවම සූස්තියක් තියෙනවනේ. කවුද අකමැති? එතකොට වෙන්නේ මොකද? ගෙදර ප්‍රශ්න ඉපැල්ලා යන්න පුළුවන්. ඒස්කේපිසම් එකක් නේ. කුඩු ගහන කට්ටිය ඕගොල්ලෝ හිතන්න එපා නිකම්ම පිස්සු කියලා. නෑ මේ මිනිසුන්ට වෙන ඕගොල්ලෝ ඕගොල්ලෝ විසඳන ප්‍රශ්නයක් දීලා තියෙන උත්තරයක් දීලා නෑ. ජී විසඳු කරන්න දෙන්නේ එක බොනවා එක කුඩු ගන්න. ඒ විසඳු දුන්න උත්තර විපස්සනාට අක් ගලල්ල. මොකද ඒගොල්ලෝ දන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි කියන ප්‍රශ්න නෑ කියලා පිස්සු. කාටද ප්‍රශ්න නැත්තේ? එක බොන්න ඕන එක කුඩු ගහන්න ඕන නැත්නම් ගෑනු පස්සේ යන්න ඕනේ. එහෙම නැත්නම් සූදු කෙලින්න ඕනේ. නැත්නම් අපි බැලන්ස් කරන්න බෑ මේක. බුදුහාමුදුරුවෝ ඒක තමයි සූදුවක් තමයි දීලා තියෙන්නේ මේ භාවනාව. එච්චර වට එච්චර අමාරු මේ අබ්බැහියක් වෙන්නේ ලෝකෙම නැහැ. ඒකට අපි සමාධිය කියනවා. ඒ නොමිලේනේ හම්බෙන්නේ. කුඩු වලට ඔගේ සල්ලි දෙන්න ඕනේ නැහැ. මොලේ සල්ලි නාස්ති වෙන්නේ නැහැ. ලද්දා මුදාහානි බුති පුඤ්ඤ මානොමිනේ ලද්දා වූ මේ නිවන තප විඳගෙන ඉන්නේ. ඒකට අබ්බැහියක් තියෙනවා. අබ්බැහි වුණාට ඒක ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂයට යනකම් ලෙඩා ඔපරේෂන් කරනකන් සීනදි කරන්න බෑ. සීනදි කරන නැත්නම් ලෙඩා කල්ල කරනවානේ දොස්තරට පයින් ගහනවා. ලෙඩාවල් මේ මේ කොටියෙක් න ะ ඔපරේෂන් සීනදි කරනකොට ඔපරේෂන් කරනකොට මොකද වෙන්නේ ලෙඩාට? අල්ලලා බේරන්න පුළුවන් කියලා හිතනවා. ඔය ඔපරේෂන් තියෙන්නේ කොයි එකක් කොටියෙක් තමයි. කොච්චර සනීපෙට වුණත් එකෙකුටවත් බෑ 100න් තියාගෙන ඉන්න. සීකරමන්ට කියනවා ඒ රහතන් වහන්සේ නමක් හිටියලු කියාලු බලන්න. කොයිදලියක් ඈත කියලා මම ඔබ දන්නවද කියලා මම කවන්නේ දන්නේ නැහැ හොඳ වෙලාවට කියලා. ඊට පස්සේ රාතන් වහන්සේට ඇක්ස් ඔපරේෂන් කරන්න කියලා සේකර මහත්තයා කියනත් මම ගොඩු මගදී මහත්තයෝ ඇහැ විතර සීනති කරන්නේ මුළු ඇඟම සීනති කරන්න දෙයි කිව්වලු. මට ඔපරේෂන් වෙලාවේ දරා ගන්න බෑ කිව්වා. ඉතින් අහනවා එහෙම කියන්න පුළුවන්ද කියලා රාතන් වහන්සේ ඉතින් මම උඹනේ රහතන් වහන්සේ කිව්වේ උඹනේ ඇස්ලෙදා කිව්වේ උඹම බේරගනින් මම කිව්වේ නෑ නේද රහතන් වහන්සේ කියලා මම ඇස්ලෙට උතන් මේක මල හේතුවක් නෙමෙයි මම නිකන් ආඩවද මගේකට දාන්නේ අනේ වාට්‍යෝ හැවිතරක් කීර්ති කරන්න එපා ලෝකල් ඇනස්තීෂියා දෙන්න එපා මට ටෝටල් ඇනස්තීෂියා ජෙනරල් ඇනස්තීෂියා දෙන්නේ කිවලු ඉල්ලෙල්ලම නෙවෙයිනේ කපල වෙලාවේ ආ මේ වගේ එනිසා අපි මිත්‍ර මල්ලක් වගේ තමයි මේක භාවිත කරන්නේ පුදුම බයකින් පුදුම ගැතිකමකින් පුදුම බය අඩුකමකින් මේ මිත්‍ර මල්ල කැඩෙයි කියලා. ඒසම ප්‍රත්‍යක්ෂයට බය නැහැ කියන එක නා. බුදුන් කියන්නේ දහසක් ඉදපු මේ සටන් කරන මිනිහෙකුට වැඩිය තමන් තමන් ගන්න තීරුම් ගන්න මනුෂයා ශ්‍රේෂ්ඨයි. අවුරුදු 100ක් බයෙන් ගහි ගහි ජීවත් වෙනවට වැඩිය එක දවසක් කොන්දපණ නැතුව ජීවත් වෙන එක හොඳයි. ඒකට බුද්ධ පුත්‍රෙක් කියනවා. නැත්තම් දහස්වර මැලි මැලි දන්නේ නැති දේවල් වලට වැඳ වැඳ කාගෙන් දෝ පිටක් බලාපොරොත්තුව සුද්ධ ලීවිල්ල ප්‍රතිපල බලාපොරොත්තුව යන්ත්‍රයේ රීතක බලාගෙන ගුරුහාමුදුරන්ගේ ආශිර්වාද බලාගෙන ඒ සියලුම මේ අවුරුදු 2600 ඇතුළත ඇති වෙච්ච දේවල් හැබැයි ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඒ නිසා මේ හුස්ම ටිකේ ණය උදින හුස්ම ටිකේ නිවන තියෙනවා කියලා මොනම පඬිතෙක්වත් පිළිගන්නේ නැහැ. සෝපාක පිළිගන්න. පටාචාරා පිළිගන්න. අඟුලිමාල පිටි ගන්නවා. අපි කියනවා නෑ නෑ ඒක පරීක්ෂා කරලා බලලා කියන්නම්. එමීට යකෝ. ප්‍රත්‍යක්ෂයේ උච්චර ගැඹුරක් තියෙන්න බෑ. අපි දැන් උච්චරල් ඉගෙන ගත්තේ උපාදි ගහගත්තේ නිකම්ම නිකන් වැඩක් නේද? ඒ නිසා ඔය ප්‍රත්‍යක්ෂය හැම වෙලාවෙම අර උපාදි හරහා පරීක්ෂා කරලා තමයි ගන්නෙ. ඒක තමයි චපලකම කියන්නේ. දැන් බුදුන් අදහන්නේ කියන්නේ ඒක තමයි කියන්නේ බුදුන් බුදුන්ට වෛර ධර්ම පුරනවා කියන්නේ. කරන්න බෑ. ඇත්තටම මෙහෙම 100 100ක් අපිට බුදුහාමුදුරුවෝ එක යන්න බෑ පරීක්ෂා කරනවා. නමුත් පරීක්ෂා කරන්න කරන්න චින්තාමය ඥාන පරදිනවා. ప్రత్యක්ෂ ඉස්සරහට යනවා. ඒක පුදුම බයයි. ඔය චින්තාමය ඥාන තුන අපේ මාන්නේ තියෙන්නේ. අපේ ලාභ සත්කාර සම්මාන සිලක ඔක්කොම ඒක දැක දැක දැන දැන නැති වෙනකොට ඒකට දමුණු දෙන්න බෑ. එසේ මෙසේ කියනකොට. දැනට දැන. ඇත්තම නේද? දේශනාවේදී මේ සුචිතනසේ දේශනා කරලා තියෙන මේ කාරණා ඒ විදිහටම ඒ කාරණා කියන්නේ ධර්ම කාරණයක් දේශනා කරන්නේ දේශනා කරලා තිබුණාට ඒක ඇත්තටම ඇත්තටම බැලුවොත් ඒක ඒක තුල පිළිහිලා බලවාම සම්පූර්ණ වෙනස් පටන්තියක් තමයි තියෙන්නේ ඒක ඇත්තටම ඒ තින්චාමේ ඥාන කියන අවස්ථාවේදී බොහෝ විට අපි අනන්‍ය විසින් කටලා ගන්නවා මේ දේශනාව ඒකත් එක්ක නැත්නම් මේක උදාහරණයක් තියෙනවා විෂණාදර දෙවිවරුන් මේ විශ්වාස වුණාම ඉහිවගේ පතන දිහා මේ හඬ වගේ බලපන්. එහෙම නැත්නම් මේ අගාධිය දිහා බලනවා වගේ බලපන්. කියලා සර්වනාද දේශනා කරන මේ දේශනා කරන්නේ හැම වෙලෙම ගිහියන්ගේම කාල නිහඬින් ඉඳවල ඉන්න ගිහියන් හිටම වැඩ කරනවා වගේ පේන කරපිනවා. හැබැයි අපි අපි මේ විදියට මේක මේක මම පිළිපදින්න ඕන කියලා පිළිපදින්නද කියලා හිතනකොටම පුදුමාකාර විවේකේ පුදුමාකාර මේ ගැම්මක් ඉනවා. ඉතින් ඒක තමයි අර ඔබ තාක්ෂ කරලා අවදාහම මේ කියන්නේ ධර්ම ඥානය ලබා ගැනීම තමයි. ඒක ලාභයි මුස්ලිම් මිනිසුන්ට. ඒක ගැන බුදුහාමුදුරු බොරු කියලා තියෙනවා. අපේ බෞද්ධ කොනක් අල්ලලා ගම්බිලට ගන්නවා. ඊළඟට කියන්නේ දෙක හැම්බලා මේක කිව්වොත් මේ කිරි තියෙන වෙලාවේ දී කිරි නැහැ. ඇත්තට. දීගිරි වල කියනකොට කිරි නැහැ. ඒක චපලකමක් නෙවෙයි. චප කියන නෑ දීගිරි තියනවා කිරිත් තියනවා කියලා බුදුහාමුදුරු පුම්බන්නන. ඒක නෑනේ බොරුනේ. දීගිරි තියනවා කිරි නැහැ. තම්බිලා කියනවා උඹලා කියන විදිහට මෙහෙමනේ. ඔය ඇත්ත ඒක ඇත්ත තමයි. අවුදුරු කදාකත් ඔය මේ තර්කෙන් දෙන්න යන කෙනෙකුට ගන්න බෑ. මොකද අනිමිසු හරියට තර්කෙන් හදාන එක දුර්වලතරකට පහර දෙනවා. උසන් කියන බුදුහාම කියන දුර්වලකම පහර දෙන්නමයි මම තැදී ඕක. අපිට රිදෙනවා. අපිට කියනවා අපි බුද්ධ ආගමේ දුර්ලභමට පහර දුන්නා කියන්නේ නෑ. මේක අනාත්ම බව පෙන්වන්න බුදුහාමුදුරුවෝ මේක අනිත්‍ය බව පෙන්වන්න බුදුහාමුදුරුවෝ කතා මේක දුක්ඛ බවේ තම්බිත් පෙන්වන එකමයි. ගහලා. අරුගේ නෑ නෑ මේක ඉච්චිරයි නිට්ටයයි දුක්ඛයි සුභයි බුද්ධ ආගම තේරවාදී සිංහල බුද්ධ ආගම කියලා මොකද්ද ඕ එකක් අල්ලගන්න. තම්බිද ඔය තිබුණා දෙයන්නාන්තේ තමයි අදාළ. අපි කියන්නේ ඕක තමයි. අල්ලාහ මොකද්ද කියන්නේ? අල්ලාහ් අක්බර්. ජනanse ස්ථිරයි නිට්ටයයි සුඛයි සුභයි අපි කියනවා සිංහල බුද්ධ ආගම නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි ඒකට බුද්ධ විරුද්ධයි අල්ලාහ් අක්බර් තමයි ඒ පැත්තෙන් උන් දිනන ඉස්සරම සරණට කලින්ම දිනු ලෞකික පැත්තේ අපිට තියෙන්නේ ආවද දිනලා තියෙන්නේ ඔබ අහගනි එහෙම කරන්න බෑ. ඒ අර ශාසනය දන්නේ නැතිකම. ලොකු සංස් කිව්වේ ඒකයි. ඕම් තමයි යත ශාසනය අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා ඕඩම කෙනෙකුට පුරන්න පුළුවන්. මොකද මේ ශාසනය තියෙන්නේ මේ විපරිණාමය කියන එක වෙනස් වෙනමයි කියන එක අල්ලගත්තේ නැති මිනිහා මොකක් හරි නිශ්චිත කරගන්න හදනවා. බුදුන් <clears throat> ඉස්තරයි කියනවා, ධර්මයේ ඉස්තරයි කියනවා, සංඝයේ ඉස්තරයි කියනවා, සීලයේ ඉස්තරයි කියනවා. එතනම අහුවෙලා ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ වෙලාවකුත් තියෙනවා ඉස්තර කියනකොත් තියෙනවා ඒකෙන්ම අනිත්‍ය කියන එක කියන්නේ කොහොමද අනිත්‍යතාවයේ නිට්ටය දෙයක් ආයතට ඕලනවා අනිත්‍ය කියන එක නිට්ටය දෙයක් කොහොමද වෙරන්නේ මම ඉන්න වෙලාවේදී නිල්ලපිනකොට ડોક્ટર පරාක්‍රම ඇවිල්ලා ඇහුවා විද්‍යාව ප්‍රායෝගික ධර්මයක්ද සුද්ධ ධර්මයක්ද කියලා. මොකද සුද්ධ ප්‍රායෝගික ධර්මයක් කියලා. ඕම් බලපන් උඹ ප්‍රශ්නේ පැනලා නෑ නෑ එකක් කියපන්. මම කොයි විදිහට කියන්න දෙයක් නෑ. සුද්ධ වශයෙන්ම ප්‍රායෝගික ධර්මයක්. දැන් සුද්ධ එකක්ද ප්‍රායෝගික එකක්ද කියන්න බෑ. මේක 100ට 100ක්ම ප්‍රායෝගික එකක්. ඒ කියන්නේ සුද්ධ වශයෙන්ම ප්‍රායෝගික එකක්. දවගෙන කියනවා ප්‍රායෝගිකවම සුද්ධ ධර්මයක් කියලා කියයි. මොනවා කියෙන්නේ නැහැ. ඒක නිකන් වචන හරබයක් විතරයි. එහෙම නැත්නම් ඒක ස්ථිරයි සුද්ධම ධර්මයක් වුණා නම් අහු වෙනවා. ප්‍රායෝගිකම ධර්මයක් වුණා නම් අහු වෙනවා. සුද්ධ වූ ප්‍රායෝගික ධර්මයක් කිව්වට අහුවෙන්නේ නැහැ. අනිත්‍යතාවයේ නිට්ටය කිව්වට අහුවෙන්නේ නැහැ. සියලු බලාපොරොත්තු සුන් වෙන සුළුයි කිව්වට පස්සේ ඒක වුණියමක් වගේ පේනකොට ඇත්තයි කතාව. එසේ බලාපොරොත්තු සුන් වීම ගැන බලාපොරොත්තුයක් ඉවරයි. ඒ කියන්නේ අනිත්‍යතාවය කියන්නේ. අපිට පේන බලාපොරොත්තු සුන් වීම වහකට දෙයක්, ඉලවල දා ගන්න දෙයක්, පියෙන් යන ගන්න දෙයක් කියලා. ඒ බලාපොරොත්තු සුන් වීම තමයි මුළු බුද්ධ ධර්මයේ අවසාන තියෙන්නේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඉතින් ඒකට ලැස්ති නැත්තම් ඒකට සෙත් නූල් ගැට ගන්නවා නම් බුදු පූජා තියනවා නම් කොහෙන්ද? ඒක තමයි අපි දුක දුක වශයෙන් පාර ගන්න කියන්නේ. හොඳයි අපි විනාඩි 20ක් විතර වගේ කාලේ අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් මම හිතනවා මේට වැඩි අපිට වෙලා ගන්න අවශ්‍යතාවය නැහැ කියලා. ඒ නිසා අපි ඒතාවතාවාදී කාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා සතිವಾರයේ මෙතන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.